කල්‍යාණ මිත්‍රවරුනි භවනාව දුෂ්කර දෙයක් වුණත් ඒ දුෂ්කර වූ භවනාවේ යෙදීමෙන් දුෂ්කර වූ භවනාව නිතිපතා පුහුණු කිරීමෙන් ජීවිතේ බොහෝ දුෂ්කරතා ජයගන්න පුළුවන් ජීවිතය යනු නැත්නම් ජීවත් වීම යනු සරල සුගම සුවපහසුම දෙයක් නෙවෙයි හැම විටම. එසේ ප්‍රාර්ථනා කළාට අනපේක්ෂිත ගැටලු කරදර වියවුල් බලාපොරොත්තු නොවූ තැන්වලින් මතුවෙනවා මොන දෙන්න වෙනවා මොන දේ ගන්න බැරි වෙනවා ඒ තමයි ජීවිතයේ හැටි ඉතින් මේ භාවනාව දුෂ්කර වුණත් දුෂ්කරෝ භාවනාව කෙනෙකු පුහුණු කළොත් ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට ජීවිතයේ දුෂ්කරතා ජය ගන්නට පිළිවන් ජීවිතය සැහැල්ලු කරගන්න පුළුවන්. තර ජීවිතයේ වරද ජීවිතයේ පීඩාකාරීද නැතිනම් සැහැල්ලුද කියන කාරණය රැඳී තියෙන්නේ අප හිතන විදිහ අනුව. ඒකයි දේවරුත් කතා කළේ හිතන ආකාරයත් යමක් කබර අපිට දැනෙන්නේ ඒ දේ ඔසවාගෙන සිටින විට පමණයි. තරබර කියන දේ තරහදයකට දාලා කිරන්න පුළුවන්. හැබැයි ඒ බර අපිට දැනෙන්නේ නැහැ. තරහදයට දාලා කිරලා කිලෝ 2.10යි 15යි කියන බර අපිට දැනෙන්නේ අපිට දැනෙන්නේ ඒ දේ අප ඔසවාගෙන හිටියොත් විතරයි. අපේ ඔළුව උඩ උරහිස් මත නැතිනම් අතේ තබාගෙන හිටියොත් විතරයි දැනෙන්නේ බර. ඕනෑම දෙයක. ඒතර එහෙම හැම දෙයක්ම ඔසවාගෙන ඉන්න ඕනේද? ඔළුව උඩ තියාගෙන ඉන්න ඕනේද? ඒ වගේ තිබෙන තැන්වල තිබෙන්නට හැරියා. මොකද අඩුපාඩු. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ සැහැල්ලුවෙන් ජීවත් වෙන පාර මඟ තමා භාවනාව කියන්නේ. අවශ්‍ය නම් කෙනෙකුට භාවනාවත් බරක් කරගන්න පුළුවන් මහා සංකීර්ණ ක්‍රියාවලියක් කරගන්න පිළිවන් විශාල දැනුමක් ඔලුවට තියාගෙන එකතු කරගෙන භාවනාව සම්බන්ධයෙන් සරල වූ කමඨාන මහා සංකීර්ණ දෙයක් බවට පත් කරගෙන භාවනාවේ වරින් හෙම්බත් දෙන්නත් පුළුවන් නමුත් සැබවින්ම භාවනාව යන්නේ බොහොම සරල සැහැල්ලු දෙයක්. මොනම භාවනා කමඨාන වැඩුවත් මොන කමඨාන වැඩුවත් කල්යාණ මිත්‍රවරුනි කෙනෙකුට මොහොන පාන්ට වෙන අත්දැකීම් තුනක් තිබෙනවා. ඒ කමඨාන වැඩගත් නෑ. මොන කමඨාන වැඩුවත් පළවෙනි අත්දැකීම තමයි මේ ඇහෙනවා. බලාපොරොත්තු වෙන ශබ්දත් ඇහෙනවා නොවන ශබ්දත් ඇහෙනවා මිහිරි ශබ්දත් ඇහෙනවා මිහිරි ශබ්දත් ඇහෙනවා ප්‍රතිම ශබ්දත් ඇහෙනවා ස්වභාවික නාදත් ඇහෙනවා දැන් මේ වළක්වන්න බෑ ඒ වැළැක්වීමක් නෙමේ භාවනාව කියන්නේ භාවනාවේ අරමුණ කියන්නේ බේරවීම නෙමේ ශබ්ද නොඇසී යෑම නෙමේ භාවනාවේ සාර්ථකත්වය මේ අත්දැකීමට මුහුණ පාන්න වෙනවා ඕනම කෙනෙකුට. කොහේ හිටියත්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නගරේ අමාරුයි මේ වගේ තැනක පහසුයි. නමුත් මෙතෙන්ට ආවත් කෙනෙක් අත්දැකිනවා වැටෙනවා කොපමණ ශබ්ද තියෙනවද? ඒත් මේ තමයි පළවෙනි අත්දැකීම. දෙවෙනි අත්දැකීම තමයි මේ රිදෙනවා. එක විදිහකට ඉන්න බෑ. කකියනවා, හිරිවැටෙනවා. ඇඳුම් කන වේදනයි කල්‍යාණ මිත්‍රවරුනි ඒ අත්දැකීමටත් කෙනෙකුට මුහුණ දෙන්න වෙනවා ඒ ඒ වේදනාවට මුහුණ නොදී මේ ගමන යන්න බෑ මේ ගමන වේදනාකාරී ගමනක් නෙවෙයි වේදනාවත් එක්ක සම්බන්ධයක් නැහැ නමුත් නෝරුකම නිසා ඉරියව්වේ නුපුරුදුකම නිසා රිදෙනවා තුන්වෙනි අත්දැකීම තමයි දුවන හිත. අපලාපෘත් වෙන භාවනා යෝගී හැම දිනාගේම ඒකායන ප්‍රාර්ථනය දුවන්නේ නැති හිතක්. හිතෙන්නේ නැති හිතක්. සිතවිලි නැති මනසක්. හිස් හිතක්. ඒ තමයි සියලුම යෝගීන්ගේ එකම අපේක්ෂාව. සියලු භාවනා යෝගීන්ගේ එකම සතන් පාඨය සිතවිලි නැති සිතක් වුවද ඇත්තම කුමක්ද සිතවිලි එනවා හිත දුවනවා හිතෙනවා ඒතර මොන කමතහන වැඩුවත් ඒ ආනපාන සතිය විය හැකි පිම්බීම හැකිලිම විය හැකි වෙනත් අනුස්සතියක් වෙන්න පුළුවන් බුද්ධානුස්සතිය මරණානුස්සතිය මෙත්තානුස්සතිය මොන කමටහන වැඩුවත් කල්යාණ මිත්‍රවරුනි ශබ්ද එනවා වේදනා දැනෙනවා සිතිවිලි එනවා නමුත් භාවනා යෝගියාගේ අපේක්ෂාව කුමක්ද මේ ශබ්දතාවය නිහඬ පරිසරයක්. ශබ්ද බලාපොරොත්තු වෙන්නේ වේදනා කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ වාඩි වුණු ඉරියව්වේ සෑහෙන වෙලාවක් පැය භාගයක් පැයක් එකමාරක් කමඨහනත් එක්ක ජීවත් වීමයි හැම යෝගියාගේම අපේක්ෂාව. කවුරුවත් රිදීමක් අපේක්ෂාවෙන් වාඩි වෙන්නේ අපේක්ෂා කළක් නැතත් වේදනාව දැනෙනවා. විඳින්න වෙනවා. කලින් කිව්වා වගේ කිසි කෙනෙක් කලබලකාරී හිතක් බලාගෙන භාවනා කරන්නේ නැහැ නමුත් භාවනාව කුමක්වත් හිතේ කලබලේ තියෙනවා. දැන් අපේ බලාපොරොත්තු යන්නේ එක පැත්තකට. බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ නිශ්ශබ්ද වටපිටාවක්. බලාපොරොත්තු වෙනවා වේදනා නැති ඉරියව්වක් ශරීරයක් බලාපොරොත්තු වෙනවා හිතෙන්නේ නැති හිත සිතිවිලි නැති හිත මේ හරි ලක්ෂණ බලාපොරොත්තු මේ බලාපොරොත්තු තුනම මේ අපේක්ෂා ත්‍රිත්වය ඊටාම ලක්ෂණයි ඊටාම ආකර්ෂණීයයි කිසි වරදක් නැහැ කෙනෙකු භාවනාවට ඇදලා ගන්න හේතු වෙනවා මේ බලාපොරොත්තු තුන. පූර්ණ නිහඬියාව, පූර්ණ සැහැල්ලුව, කායික හිත හිත දුවන්නේ නැති හිත. දෙහි බලාපොරොත්තු මත වාඩි වුණාම එකින් එක එකින් එක අත්දැකීමෙන් අත්දැකීමට කුමක්ද වෙන්නේ මේ බලාපොරොත්තු බිඳ වැටෙන. ශබ්දයෙන් ශබ්දයට ශබ්දයෙන් ශබ්දයට ශබ්දයක් පාසා අර නිහඬියාව බලාපොරොත්තු කෙනාගේ බලාපොරොත්තුව බිඳ වැටෙන. ඒක සාර්ථක වෙන්නේ ඒ බලාපොරොත්තුව සඵල වෙන්නේ කැඩිලා යනවා. තත්පරයෙන් තත්පරේ තත්පරයෙන් තත්පරේ මොහොතින් මොහොත අර වේදනාව නැති ඉරියව් බලාපොරොත්තු වෙන කෙනාගේ බලාපොරොත්තුව කඩාගෙන වැටෙනවා විනාඩි විනාඩි මේ බලාපොරොත්තුව ඉටු වෙන්නේ වාඩි වුණු මොහොතේ සිට කැඩෙන එකයි වෙන්නේ ශරණයකින්ම අර සිටිවිලි නැති හිතක් බලාපොරොත්තු වුණා නම් ඒ බලාපොරොත්තු සුළු විසුණු වෙලා යනවා එක ෂණයක. සමහර වේදනා දැනෙන්න සෑහෙන වෙලාවක් යන්න පුළුවන්. නිහඬියාවත් කිසියම් වෙලාවක් පවතින්න පුළුවන්. නමුත් හිත නම් දුවනවා. දැන් අන්න අපිට තෝරා ගන්න පාරවල් දෙකක් තියෙනවා. භාවනා කරන කෙනෙක් විදිහට එකක් තමයි දැන් මේ බලාපොරොත්තු එකක්වත් ඉටු වෙන්නේ නැහැ කැඩෙන එක නෙවෙන්නේ ඒ නිසා ඕනනම් කෙනෙකුට අපේක්ෂා භංගත්වයටපත් වෙන්න පුළුවන් ඒක හරියන්නේ අසාර්ථකයි අසමර්ථයි Tamanට කරගන්න බෑ දුර්වලයි අද නෙමේ දවස මේ නෙමේ කාලය මෙතන නෙවෙයි තැන මේ නෙමේ ක්‍රමය මේ විදිහට අපේක්ෂා භංගත්වයටපත් වෙන්න පුළුවන්. පත්දලා අත්හැරලා දාන්න පුළුවන්. ඒ තමයි වැඩි දෙනෙක්ගේ තෝරා ගැනීම. එම නිසාම කල්යාණ මිත්‍රවරුනි විවිධ හේතු නිසා භාවනාවට පිවිසෙන භාවනාවේ පළවෙනි පියවර තබන සිය දහසක් දෙනෙක් දෙවෙනි පියවරට එන්නේ නැහැ. පළවෙනි පියවරෙන්ම ගමන ඉවරයි. ආපහු ගන්නවා. භාවනාව බලාපොරොත්තු කඩවීමේ මාර්ගයයි. ඒ පාර. හැබැයි දුම්නසටපත් වීමේ පාර නෙමෙයි. අපි මේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? බලාපොරොත්තු වෙන්න බැරි දේවල්. කොහොමද සජීවී ලෝකයකින් නිශ්ශබ්දතාවයක් බලාපොරොත්තු වෙන්නේ? ක්‍රියාකාරී ලෝකයකින් ක්‍රියාකාරී පරිසරයකින් පූර්ණ නිහඬියාවක් කෙසේද කෙනෙකු අපේක්ෂා කරන්නේ ඒ බලාපොරොත්තුව කොපමණ ලස්සන වුණත් කොපමණ ආකර්ශනීය වුණත් ප්‍රායෝගික නැහැ යථාර්ථවාදී නැහැ ඒ නිසා මේ බලාපොරොත්තුව කැඩෙන්න එපමණ වෙලාවක් යන්නේ නැහැ. වේදනාව පිළිබඳව මේ ශරීරයේ පණ තියෙන ශරීරයක්. අජීවී ශරීරයක් නෙමෙයි සජීවී ශරීරයක්. සජීවී ශරීරයක ඇත්ත කුමක්ද? ඒ ශරීරය වැඩ කරනවා එක විදිහකට හිටියොත් රිදෙනවා. හිත පිළිබඳ ඇත්ත කුමක්ද හිතෙනවා වැඩ කරනවා දුවනවා. කල්යාණ මිත්‍රෝනි අපි මේ ඇති කරගත්ත බලාපොරොත්තු එකක්වත් ප්‍රායෝගික නැහැ. ඒ නිසා ඒ හැම අත්දැකීමක්ම අපට අඬගා කියනවා. ඒ හැම අත්දැකීමක්ම අපට මුරගා කියනවා. අත්හරින්න කියලා ඔය බලාපොරොත්තු. හැම ශබ්දයක්ම අපට කියනවා නිශ්ශබ්දතාවයේ බලාපොරොත්තු වෙනවා නම් ඒ අත්හැරලා දාන්න. හැම වේදනාවක්ම අපට තදින්ම කියා සිටිනවා වේදනා නැති ඉරියව්වක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අපේක්ෂාව බැහැර කරන්න කියලා. හැම සිතිවිල්ලක්ම ප්‍රකාශ කරනවා සිතිවිලි නැති හිතක් අපේක්ෂා කිරීම අත්හරින්න කියලා. ඒ තමයි ඉගෙන ගන්න තියෙන දේ. මේ හැම ශබ්දයකින්ම අපිට ඉගෙන ගන්න යමක් තිබෙනවා. හැම වේදනාවකින්ම දැනුවත් වෙන්න ඕන. හැම සිතිවිල්ලකින්ම අපිට අදාරන්නට පාඨමාලාවක් තිබෙනවා. මේවා බාධා නෙමෙයි, සතුරන් නෙමෙයි, මායයන් නෙමෙයි. ඒ විදිහට බලන්න පුළුවන් භාවනාවට බාධා. සද්ද ඇහිම වේදනා සිටිවිලි මේවා බාධා මේවත් එක්ක භාවනා කරන්න බැහැ කියා අධෛර්යයටපත්ව අපේක්ෂා භංගත්වයටපත්ව තමා අසමර්ථ කෙනෙක් කියා තීරණයකට එන්න පුළුවන් ඒ තමා සාමාන්‍ය ජනප්‍රිය ක්‍රමය නමුත් සැබෑ යෝගියා මේ තේරුම් ගන්නවා ප්‍රඥාවන්ත. ඒතර හැම ශබ්දයක්ම අපිට කියනවා ශබ්ද නැති ලෝකයක් බලාපොරොත්තු වීම විහිළුවක්. බොළඳ බලාපොරොත්තුවක්. ඒ හැම ශබ්දයක්ම අපිට කියනවා ඔබ කෙතරම් බොළඳ කෙනෙක්ද කියලා. හැම වේදනාවක්ම අපිට කියනවා අප කෙතරම් ලෝකද්ද කියලා. හැම සිතිවිල්ලක්ම අපිට පෙන් අපිට පෙන්වා දෙනවා අපේ නොදැනුවත්කම. මේවා ඉගෙන ගන්නට පුළුවන්. ශබ්ද වලින් අපිට ඉගෙන ගන්නට පුළුවන්. ඒ ශබ්දය ගැන නෙමෙයි අපි ගැන. වේදනා වලින් ඉගෙන ගන්නට පුළුවන්. දුවන හිතින් ඉගෙන ගන්නට පුළුවන්. යෝගියා කියන්නේ ශිෂ්‍යෙක්. භාවනා කරන කෙනා කියන්නේ ශිෂ්‍යෙක්. ඉගෙන ගන්න කෙනෙක්. තමන්ගෙන්ම ඉගෙන ගන්න කෙනෙකුටයි භාවනා නියෝගිය කියන්නේ. අනුන්ගෙන් ඉගෙන ගන්න කෙනා භාවනා නියෝගියෙක් නෙමෙයි ශිෂ්‍යෙක්. කාගේ හරි ගුරුවරයෙකුගේ හෝ පාසලක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යෙක් වෙන්න පුළුවන්. ශිෂ්‍යාවක විය හැකියි. හැබැයි භාවනා යෝගියා කියන්නේ කාගේවත් ශිෂ්‍යයෙක් නෙමෙයි කිසිම ආයතනයක ශිෂ්‍යයෙකු නෙමෙයි තමන්ගෙන්ම ඉගෙන ගන්න කෙනාට එහෙම කෙනාටයි ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. තමන්ගෙන් ඉගෙන ගන්න කෙනාට. මෙහියාව පිළිබඳව ඇති කරගෙන තිබෙන බලාපොරොත්තුව ශබ්දයෙන් ශබ්දයට අවබෝධ වෙනකොට අන්න අත්හරින්න පුළුවන්. එතන නිශ්ශබ්දතාවයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. යහුණට කමක් නැහැ. ශබ්ද ඇහිීම බාධාවක් නෙමෙයි කෙනෙකුට මෙතන මේ මොහොතේ සිහියෙන් ඉන්න බාධාවක් නෙමෙයි වර්තමානයේ ඉන්න බාධාවක් නෙමෙයි උදව්වක්. වේදනාව දැනීමත් උදව්වක්. මෙතන ඉන්න. සිතිවිලි එන්නේ මේ මොහොතේ. අතීතේ නෙමෙයි සිතිවිලි එන්නේ. කිසිම සිතිවිල්ලකට ඊයේ එන්න බෑ. හෙට එන්නත් බෑ. එන්නේ අද දැන් මෙතන මේ මොහොතේ. එතන මේ හැම අත්දැකීමක් එක්කම කෙනෙකුට වර්තමානයේ ඉන්න පුළුවන්. යථාර්ථවාදී නොවන බලාපොරොත්තු අත්හරින්න අත්හරින්න ඕනේ ශබ්ද නෙමෙයි ශබ්ද අත්හරින්න බෑ අත්හරින්න ඕනේ නිශ්ශබ්දතාවයේ බලාපොරොත්තු ඒ බලාපොරොත්තුවයි අපි ඔළුව ඇතුලේ ගෝසා කරන්නේ අරයා කරදර කරනවා මෙයා කරදර කරනවා කියා අපේ මනසේ ഘോഷා කරන්නේ නිශ්ශබ්දතාවයේ බලාපොරොත්තුවෙන් සිටින නිසා. ත්‍රේ බලාපොරොත්තු අතහැරියාම අපේ ඔළුව නිහඬ වෙනවා. මේ වටපිටාව නෙමෙයි, ගහකොළ නෙමෙයි, පාර නෙමෙයි. අපේ ඔළුව නිහඬ වෙනවා. දැන් ඔළුවේ නෑ ගැටුමක්, ඔළුවේ නෑ දෝංකාරය. බාහිර ශබ්ද විතරයි අභ්‍යන්තර නිශ්ශබ්දතාවය. කල්යාණ මිත්‍රවරුනි වේදනාවලට කවුරුවත් කැමති නෑ. කැමති වෙන්න ඕනෙත් නෑ වේදනාවලට. භාවනා කරන්නේ වේදනාවලට කැමති වෙන්න නෙමෙයි. කැමැත්තෙන් වේදනාව විඳින්නත් නෙමෙයි භාවනා කරන්නේ. මේ වේදනාව කියන්නේ ජීවිතයේ කොටසක්. මේ අනතෙක් පවතින ජීවිතයේ කොටසකටයි වේදනාව කියන්නේ. වේදනාව කියන්නේ ජීවිතයට නෙමෙයි. එහෙම හිතුවොත් වැරදි. සමහරව හිතනවා ජීවිතේම වේදනාවක් කියලා. ඒ වැරදි. ජීවිතේ කොටසකටයි වේදනාව කියන්නේ. මුළු ජීවිතේටම නෙමෙයි ජීවිතේ කොටසකට. ඒතර වේදනාවක් නැති ජීවිතේ කොටස් තියෙනවා. හැබැයි එක කොටසක් වේදනාවක්. ඒ වේදනාව කායික වේදනාවක් පමණයි. කායික වේදනාව. ශරීරයේට වේදනාවක් දැනෙන විට අර වේදනා නැති ඉරියව්වක් බලාපොරොත්තු වුණු ඒ සිතිවිල්ල අත්හරින්න පුළුවන් නම් හිතට රිදීමක් නැහැ. රිදෙන්නේ ගතට පමණයි. හිත රිදව ගන්න නැතුව ඉන්න පුළුවන්. ශරීරයට රිදුණා. ඒ තමයි අපංකම. ඔන්න පළවෙනි පාඩම කෙනෙකුට පුහුණු වෙන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් ශරීරය රිදෙනවා හිත රිදව ගන්න නැතුව ඉන්න පුළුවන් මේ පිළිගන්න මේක තමයි හැටි භාවනා කරත් නැතත් එක ඉරියව්වක හිටියොත් මොන ඉරියව්වෙ හරි රිදෙනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බිම වාඩි වෙලා ඉන්න හින්දා රිදෙන්නේ උඩක වාඩි වෙලා හිටියත් එහෙම තමයි ටික වෙලාවක් යනකොට රිදෙනවා. මේ ලෝකී තාම සුව පහසු ආසන තිබෙනවා. සම්පූර්ණයෙන්ම පුළුන් වලින් ප්‍රෝපු සේද රෙද්දකින් ආවරණය කළු එහෙම ආසන තියෙනවා. වාඩි වුණාම හරි පහසුවක් දැනෙන ඇඟට හැබැයි ඒ කිසිම ආසනයකට බෑ දිගටම ඒ සුවය දෙන්න. මොන්න තරම් සැප පහසු සුඛෝපභෝගී ආසනයක් වුවත් මිනිත්තුවෙන් මිනිත්තුව මිනිත්තුවෙන් මිනිත්තුව සුවය නෙමෙයි දැනෙන්නේ අපහසු. සුවය අඩු වෙවි යනවා. අපහසුව වැඩෙනවා. ඒ තමයි ඇත්ත. ඒතර ඒ ආශ්‍රේ වරදක් නෙමෙයි. මෙතන කොහෙවත් වරදක් නැහැ. වරද නම් අපි මේ ඇත්ත තේරුම් නොගෙන බොරුවක් බලාපොරොත්තු වීම, නොලැබෙන දෙයක් බලාපොරොත්තු වීම. ඒ බව අවබෝධ කරගෙන මේ බලාපොරොත්තු අත්හරින්න. ඊළඟට භාවනාවේ ජීවිතේ බොහෝ වේදනා ජයගන්න පුළුවන්. භාවනා නකුලොත් කල්යාණ මිත්‍රෝනි මොන විදිහේ වේදනාවලින් අපේ හිත පීඩිත වෙයිද කියලා කාටවත් කියන්න බෑ. භාවනා කළාම හිත ශක්තිමත් වෙනවා. වේදනා දරාගෙන උහුලගෙන ඉවසගෙන ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඊළඟට ওই කලබල හිත, දුවන හිත එක තරංගයක් පටන් ගන්න නැතිව දැනගන්න. දුවන බව දැනගන්න. දැන ගැනීමයි භාවනාව කියන්නේ. දුවන්නේ නැති හිතක් ගැන සිහින දකින්නවා වෙනුවට දුවන හිත ගැන දැනුවත් වෙන්න. මේ දිව්‍ය කොහාටද? හඳුනාගන්න. හොයාගන්න. මේ වෙලාවේ හිත කොහෙද තියෙන්නේ? දැනගන්න. ඒ දැනගැනීමත් එක්කම හිත නැවත මෙතනට එනවා. ගේට් ඕන්නේ. නොදැනගත්තොත් හිත එතනින් තව තැනකට දුවනවා. හැබැයි ඔබ හිත කොහෙද තිබෙන්නේ කියලා දැනගත්තොත් දැනගත් සැනින්ම නැවත මෙතන පහළ වෙනවා. ඒ නිසා දැන ගැනීමයි භාවනාව කියන්නේ. හිත තිබෙන තැන දැනගන්න. හිත කරන්නේ මොනවද දැනගන්න. හිත ගියේ කොහාටද දැනගන්න. දැනගත් මොහොතේම සිත වර්තමානයට එනවා. වර්තමානයට හිත ආසැනින්ම ලකෝ සතුටක් දැනෙනවා. මේ වර්තමානයේ තියෙන සතුට දැනෙනවා. ඒ සතුට ගැන දන්නේ නැති හිතයි අතීතයට ගිහිල්ලා කලින් කා විඳි අනුභව කළ ඒ සතුට නැවත මතක් කරමින් සතුටු වෙන්න උත්සාහ කරන්න. බොහෝ සතුටුදායක අතීත අත්දැකීම් තිබුණා. හැබැයි ඒ වගේ සතුටක් දැන් නැහැ ඒවා ඉවරයි. නමුත් දැන් හිතට ඕනේ ඒ අත්දැකීම් වලට නැවත ගොස් ඒවා අනුස්මරණය කරමින් නැවත විඳින්න. සතුට ඇයි මේ වර්තමාන සතුට ගැන දන්නේ නැති නිසා. අන්න පළවෙනි වතාවට මේ මොහොතේ තිබෙන සතුට අත්දකින්න විට වැටහෙනවා අතීතයේ අනුභව කළ සතුටක් යලිත් වමාරමින් සතුට වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඇත්තටම සතුටක් නෑ පිළිකුලක් මිසක්. හැබැයි සතුට තියෙන්නේ මෙතන. එතන මනස සතුටටපත් වෙනවා භාවනාවෙන්. ඒ මානසික සතුට හේතු වෙනවා කායික වේදනා අඩු වෙන්න. මක්නිසාද මානසික සතුට යනු ස්වභාවික නිර්වින්දනයක්. මානසික ප්‍රීතියට පිළිවන් කායික වේදනා සමනය කරන්නේ කයත් සතුටටපත් වෙනවා. වේදනාව තියෙන්න පුළුවන් නමුත් කයත් සුවයටපත් වෙනවා. හිත දුවන්නේ නැත්නම්. හිත දුවනවා අපි දැනගන්නවා හිත මෙතෙන්ට එනවා. ඒ ආපු මොහොතේ එක මොහොතකට හරි සතුට හිතේ ඇති වෙනවා. හිත සතුටටපත් වූ මොහොතේ කයත් සුවයටපත් වෙනවා. එතකොට සතුටු සිතකුයි සුවපත් වූ ගතකුයි එක මොහොතකට හෝ කෙනෙකුට අත්දකින්න පිළිවන්. එක් මොහොතකට හෝ සුවපත් වූ ගතක් සතුටු වූ සිතක් අත්දකින්න ලැබෙනවා නම් එය ලොකු දෙයක්. ඒ විවර කරනවා දොරටුවක් අප්‍රමාණ වූ අභ්‍යන්තර ප්‍රමෝදේ එක මොහොතකට එපමණ සතුටක් සෝයක් තියෙනවා නම් මේ අභ්‍යන්තර භාණ්ඩාගාරේ නිදානේ කොපමණ ප්‍රීතියක් ප්‍රමෝදයක් සෝයක් ගබඩා වෙලා නැත්ද අප තාම අත් නොදුටු. ඒතර අපි මේ දුකයි දුකයි කියන්නේ ඇත්තටම මේ අපේ තියෙන සැප අපි දන්නේ නැතුව. කොපමණ සැපක් අප තුල තිබෙනවාද දන්නේ නැති කම නිසායි දුකයි දුකයි කියන්නේ. කොයි දෙයට? භවනාට කරන්නේ කොයි දෙයටත් අපි දුක් වෙන්නේ සැප ගැන දන්නේ නැති නිසා. සැප නැති නිසා නෙමෙයි සැප ගැන දන්නේ නැති නිසා. පළවෙනි වතාවට කෙනෙකු අවදි වෙනවා අභ්‍යන්තර සුඛයට. ආධ්‍යාත්මික ප්‍රමෝදයට එක මොහොතකට ඒ ඒ අවදි වෙන්න නම් අර බලාපොරොත්තු ත්‍රිත්වයේ අත්හරින්න ඕන. දෙහඳියාවේ බලාපොරොත්තු වේදනා නැති ඉරියව්වක බලාපොරොත්තු දුවන්නේ නැති හිතක් සිටිවිලි නැති හිතක් පිළිබඳ අපේක්ෂා. මේ අපේක්ෂා ත්‍රිත්වයේ අත්හැරියාම අන්න මේ මොහොතේ තිබෙන සුවය වැටෙන්න පටන් ගන්නවා. ඒ සතුට නැති කරන්න බෑ කිසිම ශබ්දයකට වේදනාවකට සිතිවිල්ලකට හරියට ඒ සියල්ලම ඇහෙනවා දැනෙනවා හිතෙනවා නමුත් ඒ වාට යට නොවි සිටින නෙළුම් පත්‍රයක් වගේ නෙළුම් පතක් වගේ සිය පතක් වගේ මේ ජලය තමයි තියෙන්නේ. නමුත් පැඟිලා නැහැ. ඒ මුළු විලේම ජලයට බෑ මේ පුංචි නෙළුම් පත්‍රය නෙළුම් පත පොඟවන්න. ඒක කිසිම શબ્දයකට බෑ වර්තමානින් යෝගියව අයින් කරන්න. කිසිම වේදනාවකට බෑ කිසිම සිතිවිල්ලකට බෑ ඒ වර්තමානයේ තුල කෙනෙකුට තහවර වෙන්න පිළිවන් හුස්මත් එක්ක. ඒ සඳහායි ආනාපාන සති භාවනාව නැතිනම් හුස්ම පිළිබඳ භාවනාව කෙනෙක් පුහුණු කරන්නේ. ඒ හුස්ම කොහොමද ඇතුල් වෙන්නේ කොහෙන්ද ඇතුල් වෙන්නේ ඇතුල් වෙනකොට මොකද වෙන්නේ ඒව නෙමෙයි වැදගත් වෙන්නේ අපිට කොහොමද හුස්ම දැනෙන්නේ කියන එක ආස්වාදයේ දැනෙනවද දැනෙන කල් ඉන්න. හොයන්න යන්න එපා. අදිසි වෙන්න එපා. අර වර්තමාන මොහොතේ ඉන්න. අවධානයේ තමන්ට දැනේ තමන්ගේම රටාවට තමන්ගේම ආකෘතියට තමන්ගේම රිද්මයට තමන්ගේම හුස්ම තමන්ටම වැටේ. ඒ දැනීම අඳුනගන්න ආශ්වාසයේ දැනීම අඳුනගන්න ප්‍රස්වාසයේ දැනීම හඳුනාගත්තා. ඒ දැනීමත් සමග මොහොතින් මොහොත වර්තමානයේ ගැඹුරට ගැඹුරට ගැඹුරට යන්නේ. අන්න වර්තමානයේ පිහිටියා කියලා කියනවා එතකොට. වර්තමානයේ පිහිටියද වර්තමානයේ තමයි නොසෙල් වෙන පොළව. ඒත් මේ පදනම අපි දාගන්නේ වර්තමානයේ පිහිටි පොළවේ වර්තමානයේ නැමැති පිහිටි පොළවේ අතීතයේ අපිට කිසි දෙයක් ගොඩනගන්න බෑ අපි මනසින් ගොඩනගන්න හැදුවට අතීතේ අතීතය ඇත්තක් නෙමෙයි බොරුවක් ඒක බොරුවක් උට ගොඩනගන හැම දෙයක්ම කඩාගෙන වැටෙනවා අනාගතය ගැන නම් ඒ අතීතය ගැන විදිහටවත් හිතන්න බෑ අතීතය ගැන නම් මතකයක් තියෙනවා අනාගතය ගැන එහෙම දෙයක්වත් නෑ මේ වර්තමානයේ පිහිටන්ට වර්තමානයේ හිටගන්න ඇදගෙන වැටෙන්නේ වර්තමානයේ හිටගත්ත කෙනා වැටෙන්නේ එක පාදයක් අතීතයේ අනිත් පාදය අනාගතයේ කියන් ඉන්න කෙනා හැම විටම වැටෙනවා මේක දැනකවත් හිටගන්න පුළුවන් තරම් ශක්තිමත් පොළොවක් නැහැ වර්තමානයේ පිහිටීමට වර්තමානයේ සිට ගැනීමට වර්තමානයේ ස්ථාවර වීමට තමා සතිපට්ඨාන කියන වචනේ කියන්නේ. සතිපට්ඨාන සිහිය පිහිටවා ගන්නට වර්තමානයේ ස්ථාවර වෙන්න. ඒ සඳහා හුස්ම උදව් කරගන්න පුළුවන්. හොඳටම උදව් කරගන්න පුළුවන්. සක්මන උදව් කරගන්න පුළුවන්. හැම පාත් ලැබීමක් පියවරෙන් පියවරට කෙනෙක් වර්තමානයයි අත්දකින්නේ මේ මොහොත. අතීතය අත්දකින්න බෑ අනාගතය අත්දකින්නත් බෑ හුස්මත් එක්කත් බෑ අතීත අනාගත අත්දකින්න මේ මොහොත. ඒතර නොසෙල් වෙන කෙනෙකු බවට පත් වෙනවා මේ මොහොතේ. කල්‍යාණ මිත්‍රවරුනි භාවනාව ප්‍රායෝගිකව තේරුම් ගන්නට සරලව තේරුම් ගන්නට කරන්ට පිළිවන් ආකාරයට පටන් ගන්නට යථාර්ථවාදී නොවන බලාපොරොත්තු ඇති කර ගැනීම සාමාන්‍ය දෙයක් ඒ තමයි හිතේ ඇති හැබැයි ඒ බලාපොරොත්තු කැඩෙනකොට හඳුනාගෙන කැඩෙන බලාපොරොත්තු ආහිර කරලා අල්ලගන්න එපා ඒවා අත්හැරලා දාන්න අත්තරින්ට අත්තරින්ට අභ්‍යන්තර නිහඬියාව ඇහෙන්න පටන් ගන්නවා කායික සැහැල්ලුව දැනෙන්න පටන් ගන්නවා මානසික ප්‍රීතිය විඳින්නට පිළිවන්. කොපමණ වෙලා මේවා විඳිනවද කියන එක වැදගත් නැහැ. වර්තමානයේ එක මොහොතක් හොඳටම ඇති. හොඳයි ධර්ම සාකච්ඡා අවස්ථාව අධ්‍යක්ීම් වලට සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔක්කොම මම කරන එකට මම හිතන පුදුම කැපවීමක් ඒ වගේම වෙලාවක් මට තිබ්බා දැන් ඔකලේ ඊයේ නෙවෙයි ඒක ඉති ඉති ටිකකට විතර වෙලාවක් තිබුණා මේ උදේට මේලද ඒකට ක්ලික් කරලා හරි ගියේ ඊට පස්සේ ඒක වෙනවා රැයට නිදාගෙන ඉන්නකොට සැමිරෙනවා ඊට පස්සේ මට හිතුණා අනේ වුණත් සැමිරෙන්න බැරිනොත් ඒක විනාඩියක්වත් වෙන්නේ දුකක් විඳින්නේ නැහැ කමන්නේ කියලා ඒක මම ඇක්සෙප්ට් කරගෙන ඉන්නේ. නැත්නම් කමන්නේ නැහැ හැබැයි අපි වැඩක් කරන බුදුන් වහන්සේ කැපෙන්නුත් තේනවා. ඒක ජීවිතේ දාලා යන ලොකුන් මේ කටහඬ දාලා යන දැන් නේද හඳුනන ඈ දැන් මේ අත්හැරීම ඒ විදිහට තේරුම් ගැනීම හොඳයි. දැන් අත්හැරීම කියන්නේ මේ වැඩ අත්හැරීම නෙමෙයි. නේද? අපි අත්හැරීම කියලා අපි හිතන්න පුළුවන් මේ යුතුයකම් අත්හැරලා දාන එක. වගකීම් අත්හැරීම. වැඩ අත්හැරීම. ඒව නෙමෙයි අත්හැරීම කියලා කියන්නේ. අයිතිය අත්හැරලා දාන්න. අයිතිය කියන්නේ අපි අයිති කරන්නේ. මමයි අයිති කරන්නේ. එතකොට මේ ප්‍රශ්න දෙකෙන්ම කිව්ව විදිහට අපිට එක එක වෙලාවට එක එක චරිතවල ජීවත් වෙන්න වෙනවා. එක දවසක් ඇතුලේ වුණත් සමහර විට ගෙදරදී අම්මා කෙනෙක්ගේ චරිතය, තාත්තා කෙනෙක්ගේ චරිතය, භාර්යාව, ස්වාමිපුරුෂයා චරිතයේ චරිත මොකක් හරි දුව පුතා රංගපාන්ට වෙනවා. රංගපානවා නෙමෙයි ඒ චරිතේ ජීවත් වෙන්න වෙනවා. හැබැයි දවසම නෙමෙයි ඊට පස්සේ ඔන්න පාරට බැස්සහම වෙනත් කෙනෙක්ගේ චරිතයන්නේ පයින් යන කෙනෙක්ගේ චරිතයක්. එහෙම නැත්නම් මගියෙක්ගේ චරිතයක්. එහෙම නැත්නම් රියදුරෙක්ගේ චරිතයක්. පාරේදී. දැන් ඒ අම්මගේ චරිතෙත් නෙමෙයි තාත්තගේ චරිතෙත් නෙමෙයි සම්පුරුෂයත් නෙමෙයි භාර්යාවත් නෙමෙයි දැන් ඉතින් රියදුරෙක් නැතිනම් මගියෙක් නැතිනම් පයින් යන කෙනෙක්. ඊළඟට කාර්යාලයට ගියාම එතන ජීවත් වෙන්න ඕනි චරිතය වෙනස්. ලිපිකරුවෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, කළමනාකරුවෙක් කවුරු හරි. දැන් අර මුලින් රංගපාපු නැතිනම් ජීවත් වුණ චරිත එකක්වත් නෙමෙයි එතන තියෙන්නේ. අම්මා කෙනෙක් විදියට ඉන්න බෑ කාර්යාලේ තාත්තා කෙනෙක් විදියට එහෙම නෙමෙයි. සියදුරෙකුත් නෙමෙයි දැන්. මගේකුත් නෙමෙයි ඒ කවුරුවත් නෙමෙයි දැන් වෙන මොකක් හරි කරන්න රැකියාව ඒ චරිතේ ජීවත් වෙනවා. ඒතර මේම තමා ජීවිතේ ගෙවෙන්නේ. කිසිම කෙනෙකුට එකම චරිතයක උපන් මොහොතේ සිට මේ යන මොහොත දක්වාම ජීවත් වෙන්න බෑ. ඒ වෙන්නේ නැති දෙයක්. එතන යාළුවෙක් හම්බුනහම එතන වෙනම ජීවත් වෙනවා. එතන අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි අධ්‍යක්ෂකත් නෙමෙයි කළමනාකරුත් නෙමෙයි වෛද්‍යවරයෙක් නෙමෙයි දැන් ඉන්නේ මිත්‍රයෙක්. මිතුරියක්. එතකොට අපි පන්සලකට ගියාම එතන උපාසක උපාසිකා දායක දායිකා එහෙම චරිතයක තමයි ජීවත් වෙන්න ඕනේ. අර චරිතයක්වත් දෙන්න ගැලපෙන්නේ නැහැ. අපේ දැන් අපිට ওই විදිහට බලනකොට මේ ප්‍රශ්නයක් මතුවෙනවා මෙහෙන් බැලුවොත් විතරයි ප්‍රශ්නේ එන්නේ බැලුවේ නැත්නම් එන්නේ නෑ මේ ඇත්තම තමන් කවුද කියන එක සැබෑ මම කවුද නැතිනම් මගේ සැබෑ චරිතය කුමක්ද මොකද්ද තමන්ගේ සැබෑ චරිතයනේ ඒ ප්‍රශ්නේ අහන්න වටිනවා. මගේ සැබෑ චරිතය කුමක්ද? චරිත විදියට ඒකෙත් කෙලවරක් නෑ අපිට අපි දෙතුන් චරිත කීපයක් කියවට කෙනෙක් ජීවත් වෙන රටාව දිහා බැලුවම චරිත රාශියක වරින් වර ජීවත් වෙන්න වෙනවා. රාශියක එතකොට ඒකේ චරිතයට පැවරුණු වගකීම් තියෙනවා. එකේ චරිතයට කෙනෙක් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ චරිතයේ ඉන්න වෙලාවට එතන තියෙන වගකීම් වෙනස්. පාරේ වාහනේ පදවනම නම් ඒ වගකීම් වෙනස්. දැන් අම්මා තාත්තගේ වගකීම් නෙමෙයි එතන තියෙන්නේ. වෘත්තියට ගියාම වෙනස් වගකීම්. ඇඳුමත් වෙනස්. ඇඳුමත් වෙනස්. එක මේ භාවනා ගුරුවරේ එතුමා දවසක් මේ එතුමාගේ අත්දැකීමක් ප්‍රකාශ කරනවා මේ විදිහට එතුමා දුටු සිහිනයක් ගැන දවසක් නින්දදී එතුමා දැක තිබෙනවා එතුමා සමනලෙක් වෙලා ක්‍රියාවන ඒ සිහිනේ තුල. ඒ ගුරුවරයා නෙමෙයි ඉන්නේ දැන් සමනලයේ ඉන්නේ සමනලය පියාඹන. ඒ හිනේ ඉතින් දැකලා ඉවරයි. ඉතින් උදේ අවදිුණා උදේ මතකයි එමෙ හිනයක් දැක්කා කියලා. හිනයක් නේ. ඒ පහවදත් නිදාගත්ත පහවදත් මේ හිනේ. මෙහෙම හැමදේම නිින්දෙදී මේ සිහිනේ දකිනවා. ඉදාගත්තාම නින්දෙදී එතුමා ඒ භාවනා ගුරුවරයෙක් නෙමේ ශිෂ්‍යයෙක් නෑ කවුරුවක් නෑ සමනලෙක්. ඒ හිනේ හරිය දීර්ඝ දෙන්න එන්න හිනේ දීර්ඝ හිනයක්. පුණ්‍යාමරයම පේනවා මේ හිනේ. එකම හිනයක්. ඉතින් මෙහෙම ටික දවසක් ගියාම මෙතුමාට කුතුහලයක් විමතියක් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙලා කියනවා ඇත්ත මොකක්ද කියන එක මම මේ මිනිස්සේ විදිහට නිදාගෙන සමනලයක් විදිහට ඊනෙන් පේනවද සමනලයක් විදිහට නිදාගෙන මිනිස්සෙක් විදිහට ඊනයක් දකින්නවද කියලා මේක ඇත්ත මොකක්ද ඒ එතුමා පස්සේ කියන මේ මට මේ දෙකම ඊනයක් විතර ඊන දෙකක් සම්නවේක් විදියට නිදාගෙන මිනිස්සෙක් විදියට දකින්න හිණේකුත් තියෙනවා. මිනිස්සෙක් විදියට නිදාගෙන සම්නවේක් විදියට දකින්න හිණේකුත් තියෙනවා. මේ දෙකම හිණ දෙකක් විතරයි. දැන් අපිට ජීවත් වෙන්න වෙන චරිත වලට පැවරුණු වගකීම් තියෙන ඒවා අත්හරින්න බෑ. ඒ චරිතය ඉන්නකල් ඒ වගකීම ඉස්කරන්න ඕනේ. හැබැයි වදාගන්නේ නැතුව මේක මේ චරිතයට මා මේ චරිතේ ඉන්න නිසා මට කරන්න වෙච්ච දෙයක් එපමණයි. ඒ සඳහා නෙමෙයි ඉපදුනේ. හැබැයි දැන් මේ චරිතේ මං ඉන්නවනේ ඒ නිසා ඒ චරිතේට පැවරුණු වගකීම් ටික මං හරියට කරන්න ඕනේ. එහෙම නැතිනම් කාට හරි අසාධාරණයක් වෙනවා. ඒ අපේ යුතුයකමක් අපි හරියට ඉෂ්ට කරේ නැහැ කියන්නේ තව කෙනෙකුගේ අයිතිවාසිකමක් නැති වෙනවා කියන එක. දැන් බුදුදහමේ මේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ දැන් මුළු ලෝකයේම අද කතා කරන්නේ අයිතිවාසිකම් ගැනනේ. හැමෝගෙම අයිතිවාසිකම් ගැනනේ. බුදුදහම අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැහැ. කාගේවත් අයිතිවාසිකම් ගැන, භාර්යාවගේ අයිතිවාසිකම්, සම්පුරුෂගේ අයිතිවාසිකම්, දෙමව්පියන්ගේ, දරුවන්ගේ, ගුරුවරුන්ගේ, ශිෂ්‍යයන්ගේ, කම්කරුවන්ගේ, පාලකීන්ගේ නෑ. කිසි කෙනෙක්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. ඒනොට කතා කරන්නේ යුතුයකම් ගැන. දෙමව්පියන්ගේ යුතුයකම් මොනවාද? ගුරුවරුන්ගේ යුතුයකම් මොනවාද? දරුවන්ගේ යුතුයකම් මොනවාද? භාර්යාවගේ යුතුයකම් මොනවාද? සාම්පුරුෂයාගේ යුතුයකම් මොනවාද? රජයේ යුතුයකම් මොනවාද? පූජ්‍ය පක්ෂයේ යුතුයකම් මොනවාද? මේ යුතුයකම් ගැනයි කතා කරන්නේ. ඉතින් මේ කෙනෙක් තමන්ගේ යුතුයකම තමන්ගේ චරිතයේ යුතුයකම ඉෂ්ට කරනකොට තව කෙනෙක්ගේ අයිතිවාසිකමක් නිරහායාසයෙන්ම ලැබෙනවා. එනම අයිතිවාසිකම් ගැන කතා කරන්න ඕනේ. ඒ නිසා මේ ඉතාම වැදගත් අපි ජීවත් වෙන චරිතයට පැවිලිලා තියෙන වගකීම් මොනවද? දැන් අපි මේ පවරගෙන තියෙන අපේ චරිතෙට ගියේ ඉඳනේ වගකීම් පැවිලිලා තියෙන්නේ. නැත්තම් නෑ. ඒතර ඒක අපේ වගකීම. අපි පවරගත්ත වගකීම. ඒතර මේ වගකීම අපි උපරිම ඉෂ්ට කරන්න ඕනේ. ඒතර මේ චරිතයට උපරිම සාධාරණයක් අපි කරන්න ඕනේ. අසාධාරණයක් කරන්න ඕනේ නෑ. ඒ චරිතයට. උපරිම සාධාරණයක් කරන්න. ඒ තමයි පින කියලා කියන්නේ. දැන් පින් කියලා කියන්නේ ඒව තමයි. වෙනම පින් කරන්නට වෙනම තැන් හොයාගෙන යන්න ඕනේ නැහැ. තමන්ගේ වෙන්න තියෙන යුතුයකම් ටික ඉටු කිරීමම ලොකු පිනක්. ඒවා ඉටු නොකිරීම පාවක්. දරේ චරිතයත් එක්ක ලැබෙන ඇඳුමක් තිබෙනවා. දැන් ගෙදර ඉන්නකොට අඳින ඇඳුම නෙමේ වැඩ කරනකොට අඳින්නේ. ඒකේ චරිතයට ඒ චරිතයට දැන් වෙස් ගන්නවා වගේ ඒ ඇඳුමක් තියෙනවා. ඒ චරිතයේ ජීවත් වෙනකොට Tamanට ලැබෙන උපකරණ තියෙනවා. සමහරට ටෙලිෆෝන් එකක් ලැබෙනවා. වාහනයක් ලැබෙන්න පුළුවන්. කාර්යාලයක් ලැබෙනවා. මේසයක්, පුටුවක්, පෑන්, කොළ මේවා ලැබෙනවා. ඒවා Tamanට අයිති දේවල් නෙමෙයි. Tamanට අයිති දේ නෙමෙයි චරිතයට අයිති දේ. ඒතර මේ තමා අවබෝධ කරගන්න ඕනේ. අනාත්ම කියන්නේ ඒකයි. මේවා මට අයිති දේ නෙමෙයි. හිතන්න කෙනෙක්ට ප්‍රධානීක් කියලා කාර්යාලයක ලැබුතුමා කල්නාකාර අධ්‍යක්ෂකතුමා නේද? <laughs> එතකොට දැන් මේ කලමනාකාර ධූරේ ඉන්නකොට ඒ තියෙන දේවල් මේ කාර්යාලය මේසා පුටු ටෙලිෆෝන් ඒ කම්පියුටර්ස් එතකොට ෆැක්ස් මැෂින් එක ඒ ඔක්කොම ඒවා අයිති කල්මනාකාර තුමාට නිසා ඔබතුමාට නෙමෙයි. ඒ ඔබතුමා තමයි කල්පනා කරන නමුත් ඒ ඔබතුමාට නෙමෙයි අයිති. ඒවා ඇති කල්පනාකාර දෝරේට ඒ චරිතයට ඇති දේවල් ඒවා මට නෙමෙයි ඇති දැන් මට මතකයි පුංචි කාලේ වෙලා ලදරු පාසලේදී මේ නාට්‍යයට ඒ චරිතවලට රංගපාණ්ඩ කියලා පුහුණු කරලා එක එක ඇඳුම් අඳලා ලස්සන ඇඳුම් අඳලා ඒ නාට්‍ය රංගපෑවා. හැබැයි ඒ රංගපාලි වුණාම මේ ඒක කිල්ලා ගත්තේ අඳුරු ටික අපෝ ඒ වගේන්ට දුන්නේ ඒකක්වත් ගේන්න දුන්නේ අර ඇඳන් ගිය අඳුම තමයි අපෝ ඇඳගෙන ඉන්න උනේ දැන් මේක තමයි තේ ඒ ඒ දේවල් අයිති ඒ චරිතේ දේව අපිට අයිති නැහැ අපි කාටවත් අයිති නැහැ සමහර විට නාට්‍ය චිත්‍රපටි වලින් සමහර කෙනෙක් ඉතාම ධනවත් චරිතයක රඟපානවා වෙන්න පුළුවන්. ඒ රඟපානවා නෙමෙයි ඒ චරිත ජීවත් වෙනවා. ඒකනේ අපි කිව්වට රඟපෑම කියලා ඇත්තටම ඒක ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් ඒක බොරුවක් වගේ පේන. ඒක රඟපෑමක් වගේ පේනවා. ඒක රඟපෑමක් වගේ පෙවුනොත් මේ අසාර්ථකයි. ඒක ජීවත් වෙනවා. ඒ ඉතාම වටිනා වාහනයක යනවා එනවා ලොකු ගෙදරක ඉන්නවා බොහොම වටිනා ඇඳුම් අඳිනවා පළඳිනවා දැන් මේවා දැන් මේවා එකක්වත් ඒ කෙනාට අයිති නෑ ඒ චරිතයට අයිති එතකොට ඒ චරිතේ රඟපාලා ඉවරුනහම ජීවත් වෙලා ඉවරුනහම ඒ ටික ඔක්කොම තියලා ඉන්නවා එකක්වත් ගේන්න බෑ හැබැයි ඒවා Tamange කියලා හිතාගත්තොත් ඒ චරිතය ඉවර වෙනකොට දුක් විඳින්න වෙනවා. ඉවර වෙයිදෝ කියලා හිතනකොට බයක් එනවා. ඒතර පළවෙනි ප්‍රශ්නේ බිය පිළිබඳ ප්‍රශ්නේ සම්බන්ධ වෙන්නේ එතෙන්ට. අපිට අයිති නැති දේවල් අපි අයිති කරගත්තාම ඇතිවෙන හැඟීමක් තමයි බය කියලා. ඒව ඇත්තටම අපිට අයිති නෑ. හැබැයි අපි ජීවත් වෙන චරිතයට අදාළ දේවල්. ඒ චරිතයට අයිති අපිට නෙමෙයි. ඒවා අපිට තියාගන්න බෑ හැමදේම. දැන් ඒ ඒ විතරක් නෙමෙයි. දැන් සමහර නාට්‍ය චිත්‍රපටි සමහර මේ කොයි නාට්‍ය කොයි චිත්‍රපටිය ගත්තත් ඒ ඒ තුල ජීවත් වෙනේ චරිත විභංගපානව කියලා. ඒ ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයිනේ කා ඒව විතරක් නෙමෙයිනේ හැඟීම් ගත්තොත් දැන් සමහරට තරහ ගන්නවා. තමයි පේනවා තරහෙන් බයිනවා කියලා. නමුත් ඇත්තටම තරහක් නැහැ. ඒක සමහරට බොහෝම අධික සතුටකින් ඉන්නව පෙන්නනවා. නමුත් ඇත්තටම එහෙම සතුටක් ඒ වෙලාවේ නැතුව ඇති. මොකද Tamanට ලැබිච්ච දෙයක් නැහැ ඒ හැඟීම පවා අයිතියේ චරිතයට. ඒ සතුටේ තරහ, ඒ ආදරය, ඒ බිය ඒ ඔක්කොම අයිතියේ චරිතයට. Tamanට නෙමෙයි. ඒ චරිතයෙන් අයින් වෙච්ච ගමන් අර ටික ඔක්කොම ඉවරයි. ඒ තිබිච්ච තරහ gedara ගේන්නේ ඒ රංගපාන කොට තිබිච්ච තරහ ඒ සතුට ගේන්න බෑ gedara ගේන්න දෙයක් නෑ මොකද ඒක gedarට අයිති සතුටක් නෙමෙයි gedarට අයිති තරහක් නෙමෙයි gedarට අයිති දුකක් නෙමෙයි සමහරට ඒ නාට්‍යයක අදනම වෙන්න පුළුවන් බොහොම ගැඹුරින් ඉක්කගලා නමුත් ඒකේ ඇත්ත විතරයි gedarට එන්නේ නාවල ඒතර මේ භෞතික දේවිතරක් නෙමෙයි. එතකොට ඒ චරිතයට අයිති පුද්ගලයෝ ඉන්නවා. ඒ චරිතය ඇතුළේ ඉන්නකල් කියනවා අවල් කෙනා මගේ, මෙයා මගේ. එහෙම කියනවා මෙයා මගේ යාළුවෙක්, මෙයා මගේ හතුරෙක්, දුෂ්ටෙක්, නැවිතික ඔක්කොම මේ චරිතය තියෙනවා. ඒකත් ඒ පුද්ගලයොත් අයිති ඒ චරිතයට විතරයි, Tamanට නෙමෙයි. ඒතර භෞතික දේ අයිතිත් නෑ අපිට පුද්ගලයන් අයිතිත් නෑ හැඟීම් අයිතිත් නෑ මේකක්වත් අයිති නෑ සියල්ලම අයිති ඒ වෙලාවේ ජීවත් වෙන චරිතයට වෙනස් චරිතයකට අපි ගිය ගමන් අනිවාර්යයෙන් යන්න වෙනවා එකම චරිතයක දිගටම ඉන්න බෑ එතකොට අර එකක්වත් එතන නෑ ඒව ගෙනියන්නත් බෑ අනිත් චරිතෙට ගිහිල්ලා වැඩකුත් නෑ ගෙනියන්න වළංගුත් නෑ එතකොට වෙනස් හැඟීම් වෙනස් පුද්ගලයෝ වෙනස් දේවල් වෙනස් යුතුකම් මේ තමා ධහමේ අනාත්මය කියලා කියන්නේ මේ එකක්වත් සැබවින්ම තමන්ගේ නෙවෙයි කියන එක. ඇත්තටම තමන්ගේ නෙවෙයි. හැබැයි ඒවත් එක්ක ඉන්න වෙනවා. ඒ නැතුව ඉන්න බෑ ඒවත් එක්ක ඉන්න වෙනවා. ඒ ඉන්නකොට ඒ වෙනුවෙන් අපිට කරන්න දේවල් තියෙනවා. බලා ගන්න ඕනේ, පරිස්සම් කර ගන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ, ඔයලා බලන්න ඕනේ. බොහෝ දේ කරන්න වෙනවා. එතකොට ඒවා යුතුයකම් විදිහට කරන්න පුළුවන් යුතුයකමක් විදිහට. හැඟීමකින් කරන්න පුළුවන් අයිති කර ගැනීමකින් තොරව. හැමදේම මේ චරිතේ ඉන්න බෑ කියන අවබෝධය. කැවිල්ලක් නැති ජීවිතයේ තමන්ගේ වෙන්න තියෙන ටික කළා කරනවා වුණා ඒ අඩුපාඩුවක් නෑ උපරිමයෙන් කළා තව කෙනෙකුට ඕන අඩුපාඩු පෙන්වන්න පුළුවන් නමුත් තමන් දන්න විදිහට තමන්ගේ හැකියාවන උපරිමයෙන් කළා උපරිම සාධාරණයේ තමන්ගේ චරිතයටයි ඒ චරිතයට සම්බන්ධ වෙලා ඉන්න අනිත් අයටයි ඉෂ්ට කරා ඉෂ්ට කරනවා ඒකම අත්හැරීමට ක්ලෑස්ති වෙන්න ඕනේ. අත්හැරීම කියන්නේ මරණයම නෙමෙයි අත්හැරීමට ක්ලෑස්ති වෙන්න ඕනේ. කොයි වෙලේ මොන විදිහේ අලුත් චරිතයක් අපිට ලැබෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. අලුත් ජවනිකාවක් විතරක් නෙමෙයි අලුත් චරිතයක්. මොන විදිය අලුත් චරිතයක අපිට ජීවත් වෙන්න වෙයිද? ඉති කෙනෙක් දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න ওই චරිත දෙක තුන විතරයි අපි හිතන්නේ හැමදේම ඉන්න වෙයි කියලා. එහෙම නෑ වෙනස් වෙනවා. අලුත් චරිත එකතු වෙනවා. අලුත් පිටකම් එකතු වෙනවා. තිබුණු චරිත අපිට කවදාවත් ආයි රංගපාන්න බැරි මට්ටමට ඒ චරිත ඇතුළේ ජීවත් වෙන්න බැරි මට්ටමට ඒවා අවෝසි වෙලා යනවා. මේක තමයි සංඛාර කියන්නේ සංස්කරණය මේ සමස්ත සංසාරේම සංස්කරණය මේවා එකතු වෙනවා තියෙන දේ නැති වෙලා අලුතෙන් දෙයක් එකතු වෙනවා මේක අපිට බැහැ සැලසුම් කරන්න මේ සංසාරේ සැලසුම් කරන්න බෑ අපිට දැන් නාට්‍ය සංස්කරණය කරන්න පුළුවන් සංස්කාරකවරයෙක් ඉන්නවා චිත්‍රපටය සංස්කරණය කරන්න පුළුවන් හරියට මේකට චරිත කීයද ඒ චරිතේ කල්ලේන්නේ මොන විදිහේ චරිතයක්ද ඒකට ඕනෑම දේවල් මොනවද කොපමණ වෙලාවක් ඒ චරිතේ තියෙනවද ඒ ටික සියල්ලම නාට්‍යයක චිත්‍රපටයක සංස්කරණය කරන්න පුළුවන් වුණාට ජීවිතේක බෑ සංසාරේ බෑ අවිනිශ්චිතයි. ඒතර එයයි වෙනස නාට්‍යයක සහ ජීවිතේ නාට්‍ය පටන් ගන්නකොටම සංස්කාරක දන්නවා නිමාව කොතනද අවසානය කොතනද. දැන් අපි කවුරුවත් දන්නේ නැහැ. අපිට කොට මරණය කියලා මරණය නෙමෙයි අවසානය. අපි දන්නේ නැහැ. මේක තව චරිත කීයක් මුණ ගැහිද? කීයක් අත්හරිට වෙයි? කවුද දන්නේ? සානිත්‍ය. අනිත්‍ය කියන්නේ ඒ නිසා මේක ආවෙ නිශ්චිත. එකක්වත් නිට්ටය නැහැ. අනිත්‍ය වූ සංසාරය නිට්ටය කරගන්න යනකොට ඒක දුකයි. කැමති චරිතයක් විතරක් තියාගෙන අකමැති චරිත නැති කරන්න හදනකොට දුකයි. කැමති එකක් දිගටම ඉන්නත් බෑ. අකමැතිව නොකර ඉන්නත් බෑ. ඔන්න දුක. එන්නේ Tamanට අයිති නැති චරිත චරිතාංග ඒ වෙස් කැන්නේ මේ සියල්ලම Tamanගේ කියලා හිතාගෙන ඒකත් දුකයි. ඒතර බය එන්නෙම තමන් අත්පත් කරගත්ත දෙයක් අහිමි වෙයි කියන සිතුවිල්ලට කුමක් හෝ තමන් අත්පත් කරගෙන තිබෙන ඕනෑම දෙයක් දැන් සතුටින් අත්පත් කරගෙන තිබෙන දෙයක් අහිමි වීමට තමයි ඒ ගැන හිතන කොටයි බය ඒ නිරෝගීකම වෙන්න පුළුවන් සුවය වෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් ඕනෙම දෙයක්. ඒතර බයෙන් ඉන්න කෙනා සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයි. සතුට අල්ලගත්තව බය වෙන්න වෙනවා. සතුට අල්ලගත්තොත් බය වෙන්න වෙනවා. බය වෙනකමම සතුට නැති වෙනවා. ඡාය සතුටක් නැහැ. පිළිබඳ ප්‍රශ්න තියෙනවද? අපි ගොඩනගා ගන්න ජීවිතය ගැන කියනවාම ආගමික ජීවිතය ආධ්‍යාත්මික ජීවිතය කියන එක ගැන කියනවා. ඒකට ඒ ජීවිතය ගැන ගොඩනගා ගන්නකොට අපිට ඒ ඒ ජීවිතයේ තුල ජීවත් වීම තුළ සමාජාට මාන්නය සමාජාට තවත් දෙයක් ගැන කනගාටුවක් සමාජාට අවඥාවක් ඒ වගේ සිතුවිලි එතකොට ඒ සිතුවිලි ඒ වගේ දේවල් විමසීම ඒ වගේ වෙනවා විමසීමකට ලක් කරන්නේ කොහොමද කියන්නේ පොඩ්ඩක් ඔව් දැන් ඔය කියපු හැඟීම් මානය ආඩම්බරය අනිත්‍ය පහත් කිරීම තමන් සත් කිරීම එමෙ බොහොම සිව් හැඟීම් බොහොම සිව් අනිත් හැඟීම් ගත්තාම තරහ වගේ ගත්තොත් රළුයි ඒ දුක අපිට තේරෙනවා දැන් තරහව කියන එක දුකයි කියන එක හැමෝම පිළිගන්නවා කිසි කෙනෙක් කියන්නේ තරහ සැපයි කියලා ඒ නිසා දැන් භාවනාවට එන සමහර අය ඇයිටි වෙනවා මේ තරහ අඩු කරගන්න. මොකද ඒක දුකයි කියන එක ගන්න. දැන් බය කියන එක දුකක් කියන එක හැමෝම දන්නවා. කිසි කෙනෙක් කියන්නේ බිය වීම සැපක් කියලා. ඒ නිසා බය අඩු කරගන්න කෙනෙක් භාවනා කරන්න පුළුවන්. තරහ අඩු කරගන්න භාවනා කරන්න. දැන් ඇලීම ගත්තත් ඇලීමේ නිසා ලොකු සතුටක් කෙනෙක් විඳිනවා. නමුත් ඒකම ඒ නිසා කොපමණ දුක් විඳිනවද? ඒ නිසාම බොහෝ දෙනෙක් භාවනා කරන්න ඉන්න පුළුවන් මේ ඇලීම අඩු කරගන්න. ඇලීමත් අරින්න. දැන් මේ කියපු කාරණා ඇලීම තරහ, ගැටීම, බය මේ වාගේ දුක ඒ වෙලාවෙම තේරෙනවා. ඒක හලුයි කියන්නේ. නමුත් දැන් මානය වගේ දෙයක් ගත්තාම ඒ දුක එහෙම තේරෙන්නේ නැහැ මානයේ දුක, අහංකාරකමේ දුක තේරෙන්නේ නැහැ දෙචි. ඒක අනිත්‍යයට තේරෙන්නේ, Tamanට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ මානය අඩු කරගන්න වගේ එහෙම කියලා භාවනාවට එන්නේ බොහොම කලාතුරකින් කියලා. දැන් මානේ ප්‍රශ්නයක් කියන එක තේරෙන්නෙම බොහොම කලාතුරකින් කෙනෙකුට. තේරෙන්නෙම නෑ වගේ. එපමණට මේ සිව් මානේ එපාරකට තමයි ඒ මමත්වයත් එක්ක එකතු වෙලා තියෙන්නේ මානෙ. කියන්නේ මමත්වයයි මානෙයි දෙකම එකට වගේ යන්නේ. ඒ නිසාම වෙන්න ඕනේ දැන් අවබෝධය ලැබෙන ධර්මයේ තියෙන පිළිවෙලක් තියෙනවනේ ප්‍රත්‍යක්ෂ කෙනෙක් කල්‍යාණ පුතක්ෂණ වෙලා ඊට පස්සේ හරිය ශාවක වෙනවා සෝතාපට්ටි වෙනවා එතකොට ඒ කල්‍යාණ පුතක්ෂණේ නැත්නම් ප්‍රත්‍යඥ කෙනෙක් සෝවාන් වෙනකොට සංයෝජන තුනක් අත්හරින්න ඕනේ ග්‍රහීන කරනවා කියන්නේ. එතකොට ඒක ලොකු ලොකු පරතරයක් තියෙන පුතක්ෂණ කෙනෙක් අතරයි සෝතාපට්ටි පුද්ගලයෙක් අතරයි ලොකු පරතරයක්. මොකද මේ සංයෝජන තුනක් සම්පූර්ණයෙන් ප්‍රහීන කරන්න ඕනේ. මුල් තුනම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන. විශාලම පරතරය තියෙන එතනයි. පෘථග්ජන කෙනා සහ සෝතාපට්ටි පුද්ගලයා අතර. ඊළඟ සෝතාපට්ටි කෙනා සකදාගාමී වෙනකොට වෙන්නේ කාමරාග පටික දෙක අඩු වෙලා යන තුනී වෙනවා කියලා. ඒතර ලොකු පරතරයක් නැහැ. සෝතාපට්ටි කෙනයි සකදාගාමී කෙනා අතර අර මුලින් තිබ්බගේ පරතරයක් නැහැ. පුංචි පරතරයක් තියෙනවා. ඒතර සකදාගාමි කියන අනාගාමි කියන ගත්තාම අර තුනී වුණු කාමරාග පිටික දෙක අනාගාමි කෙනාට නැහැ. එතනත් ලොකු පරතරයක් නැහැ එතකොට. පරතරයක් තියෙනවා නමුත් ලොකු පරතරයක් නැහැ. හැබැයි අනාගාමි කෙනයි රහතන් වහන්සේ ගත්තාම මහා විශාල පරතරයක් තියෙනවා. සංයෝජන පහක් තියෙනවා. ප්‍රහීන කරන්න. පහක්. ලොකුම පරතරේ තියෙන එතන. ඒයින් එකක් තමයි මානෙ. දෙන්නන මානෙ කොපමණ සියුම්ද කියලා. කොපමණ යටින් තැදින් බැඳිලා තියෙන දෙයක්ද මානෙ. නිසා මානෙ ඕනෑම දෙයක් එක්ක එන්න පුළුවන්. ඕනෑම දෙයක් එක්ක මුදල් එක්ක මානෙ එන්න පුළුවන්. ධනවත් කෙනෙක් දුප්පත්කමත් එක්ක මානෙන්ට පුළුවන් මං දුප්පත් කෙනෙක් කියලා හීනමානයක් වෙන්න පුළුවන් ලස්සනයි කියලා මානයක් වෙන්න පුළුවන් කැතයි කියලා මානයක් වෙන්න පුළුවන් ඕනෙම දෙයක් එක්ක මානෙන්ට පුළුවන් දවුද මේ කියපු ඒ කාරණේ විශේෂයෙන් වැදගත්. අපි හිතන්නේ නෑ සාමාන්‍යයෙන් ආධ්‍යාත්මික අංශයත් එක්ක මානෙයි කියලා. නමුත් එනවා මං දන් දෙන කෙනෙක්. මට ඕනේ දෙයක් දෙන්න පුළුවන්. අනිත් අය එහෙම නැහැ. සංසන්දනය මානිය කියලා වචනේ තේරුම මැනීම කියන එකනේ මාන කියන්නේ මැනීමනේ. ඒතර මනිනවා. Taman සහ anu මනිනවා. ඉතින් තරහදී දෙපැත්තට තමනුයි අනුනුයි දානවා. ධර්මහම එක්කෝ Taman හොඳයි. අනිත් අයට වැඩිය මං හොඳයි. නැත්තම් මම නරකයි අනිත්‍යයට වෙන්නේ. එහෙම නැත්නම් අපි දෙගොල්ලම සමානයි. ඒතර මේ මාන තුන සමානයි කියන එකත් මැනීමේ ප්‍රතිඵලයක්. උසස් කියන එකත් මැනීමේ ප්‍රතිඵලයක්. පහත් කියන එකත් මැනීමේ ප්‍රතිඵලයක්. ඒතර ත්‍රිමාණයේ මෙන්නේ සේයමාන, හීනමාන, සදිසමාන කියන මාන තුනම එන්නේ මනින්ට කියන. සංසන්දනය කරන්න කියන. සංසන්දනයක් අවශ්‍ය නැහැ නේද? දන් දෙන්න. දන්දෙන්ට සංසන්දනයක් ඕනෙම නැහැ. සිල් රකින්න සංසන්දනයක් අවශ්‍ය නැහැ. නමුත් සසඳනවා. ඒ සසඳන්නේ කවුද? මමත්. එයාට තමයි ඕනේ මේ සසඳගන්න. එයාට සසඳගන්න බැරි වුණොත් තව දෙයක් එක්ක පැවැත්මක් නැහැ. මොකද මමත්වේ කියන්නේ තියෙන දෙයක් නෙමෙයි හිස් දෙයක්. ඒක පුරව ගන්න ඕනේ සංසන්දනය කරලා. මේක වැටෙනවා ඇදගෙන නැත්තම් මමත් ඒ ඇදගෙන වැටෙනවා සසඳන්ට දෙයක් නැත්. ඒතර තව දෙයකට හේතු වෙනවා හැම විටම. හේතු වුණාම එයා හිතනවා හරි මම දැන් හොඳයි මම නරකයි මම සමානයි. බුද්ධ දේශනාවක් අරිය වංශ දේශනාව අරිය වංශ අරිය වංශ කියන්නේ ආර්ය වංශය. කියන ආර්ය ප්‍රතිපදාව කොහොමද? වංශය කියන්නේ ඒකයි. ඇත්තට මේ ආර්ය වංශය ආර්ය වංශයේ බුදුරජාණන්සේ දේශනා කළ බොහෝම පෞරාණික වංශයක්. මේ ලෝකේ තියෙන පෞරාණිකම වංශය තමයි ආර්ය වංශය. ඒ වගේම අග්‍රතම වංශය. ඊට වැඩි අග්‍ර ජීවත් වීමක් නැහැ. ආර්ය ජීවත් වීමට වඩා. ශ්‍රේෂ්ඨයි. ඒක මොකක්ද මේ ආර්ය වංශය කියලා කියන්නේ ඒ විදිහට වර්ණනා කරලා පුරාණයේ ඊටම බොහොම ශ්‍රේෂ්ඨව පැවති වංශය මොකද්ද මේ ආහාර ගන්නකොට මොකටද ආහාර ගන්නේ කියලා දැනගෙන ආහාර ගන්න. දැනගෙන ආහාර ගන්න. ඇයි මේ කෑම කන්නේ? ඇයි මේ බොන්නේ? මොකටද? කුමක් සඳහාද? ඒ අවශ්‍යතාවය දැනගෙන පරිභෝජනය කරන්න අත්හැරීමේ කල්පනාවෙන් නිස්සරණ පඤ්ඤාය. කියන්නේ අපි දැන් කෑම ටික අපි කඩෙන් ගන්නවා කියනකොට සල්ලියට. ඒතර ඒ ගන්නකොටම අපේ ඔළුවේ මැවෙනවා චිත්‍රයක් මේක ගෙනිහිල්ලා මේ විදියට වෙලා මේ විදියට හදලා අවල් දවසේ අවල් වේලට කනවා කියලා. එහෙම බලාපොරොත්තුවක් නැත්තම් මිලේට ගන්නෑ. හැබැයි ඒ වෙනකල් මේ කැම ටික තියෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි මිලේට ගත්තාම ද්‍රව්‍ය ගෙදර ගේන්න කලින්ම නැති වෙන්න. තව කෙනෙක් හොරකම් කරගන්න පුළුවන්. කුණු වෙන්න පුළුවන්. ඒතර අර බලාපොරොත්තු තිබුණාට කමන්නේ හැබැයි බලාපොරොත්තු 100ට 100ක්ම ඉටු වෙයි කියලා තදින්ම එල්බිලා ඉන්න එපා. නිස්සරණ පඤ්ඤාය. ඒක අත්තරින්ට ඉඩක් තියාගන්න. ඒක බිඳ වැටෙන්නත් පුළුවන්. නෑ උයන කර්ම කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ හොඳටම තිබ්බා. උයනකොට නරක වෙන්න පුළුවන්, උණු වැඩි වෙන්න පුළුවන්, වැඩියෙන් ඉදෙන්න පුළුවන්, වතුර වැඩි වෙන්න පුළුවන් මොනවා හරි වෙන්න. ඒතර උයනකොටත් අපි හරියට උයනවා ඒ ඕන. නමුත් එතනදී නිස්සරණ පඤ්ඤාය මේ කිව්වත් මට කණ්ඩ නැති වෙයි. කණ්ඩ බැරි වෙයි. ඒ ඉඩක් තියාගන්න. ඒතර බෙදා ගන්නකොටත් මොනවාරි වෙන්න පුළුවන්. පිටාරත් එක්ක එක බිමට එන්න පුළුවන්, තව කෙනෙක් එන්න පුළුවන්, එයාට දෙන්න වෙන්න පුළුවන්. කැමතිය බෙදා ගන්න කන්න කලින් Taman ලෙඩ වෙන්න පුළුවන් ඊට වැඩිය වැඩගත් වැඩකට යන්න වෙන්න පුළුවන්. ඒතර මේ හැම වෙලාවකම නිස්සරණ පඤ්ඤාවක් තියාගන්න. ඒතර මේක කෑමට විතරක් නෙමෙයි ඇඳුම් වලටත් එහෙම. මොකටද මේ ඇඳුමක් ගන්නෙ? ඇයි අඳින්නේ? ඒ පිළිබඳ දැනුවත් වෙන්න අවශ්‍යතාවය දැනගෙන වෙන සාරසන්ට නෙමෙයි තරණයකට නෙමෙයි මේ මේ විලිවසන ගන්න සීතලෙන් බේරෙන්න රස්නෙන් බේරෙන්න මැසි මඳුරු වර්ගයෙන් බේරෙන්න ඒ සભ્યත්වයේ සඳහා ඒ අවශ්‍යතා ටික දැනගන්න. ඒතර නැති වෙන්න පුළුවන්. ඒකටත් මම ලෑස්තිද නිසරණ පඤ්ඤා. ඒතර ගයක් හදාගන්න කොටත් එහෙම. ගයක් ඇතුළේ ඉන්න කොටත් එහෙම අවශ්‍යතාවයට ඒක බරක් කරගන්න නැතුව ගේ Tamanට බරක් කරගන්න නැතුව ඉන්න බලන්න. ඒක බරක් වෙන ගයක් හදාගන්න නැතුව ඉන්න. නැති වෙන්න පුළුවන් කියන එක. තමන්ගේ කියලා තමන්ම වේදම් කරන අය වෙලා හදාගත්ත ගේ ඇතුළේ වුණත් තමන්ට ගෙම කැමැත්තට අනුව දේවල් වෙන්නේ නැහැ. තමන්ක් නැති බොහෝ දේ වෙනවා තමන්ගෙම කියන ගේ ඇතුළේ. ඒ තමයි ඇත්ත. ඉතින් ඒවට විරුද්ධ වෙන නිස්සරණ පඤ්ඤාවයි. දැන් මෙහෙම මේ අරියවංශේ මේ කාරණා තුන දේශනා කළ බුදුරජාණන් වහන්සේ හතරවෙනි අරියවංශයේ විදියට දේශනා කරන්නේ මොකද්ද? දැන් මෙහෙම කෙනෙක් ඉන්නවනේ ওই විදිහට අල්පේච්ච විදිහට අවශ්‍යතා දැනගෙන ගොඩ ගහගන්නේ නැහැ රැස් කරගන්නේ අනවශ්‍ය විදිහට බදාගන්නේ නැහැ අත්හැරීමේ කල්පනාවෙන් තමයි ඉන්නේ එතකොට දැන් මෙහෙම ඉන්නවා හතරවෙනියට කියනවා මම මෙහෙමයි ඉන්නේ අනිත් අය එහෙම නෙමෙයි ඉන්නේ කියලා හිතන්න යන්න එපා. එහෙම හිතුවොත් එයා ආර්ය වංශෙ නෙමෙයි ඉන්නේ. ආර්ය වංශෙ නෑ එතන. සංසන්දනයක් එපා. අනිත්‍යය පාත් කරන්න යන්න එපා. එහෙම නැති අය ඉන්නවනම් ඒ අයට උදව්වක් කරන්න. හැබැයි පහක් කරන්න එපා. තමන් උසස් කියලා හිතන්නටත් එපා. ඒතර මේ සියුම් විදියට බලන්න දැන් මම කියන්න උත්සාහ කරේ මම අච්චර තාත්තරල කෙනෙකුට ඉන්න පුළුවන් නමුත් මානෙ සියුම් විදියට දෙන්නත් වෙනවා. ඒ මානෙ ඕනම තැනකට එන්න පුළුවන්. ආධ්‍යාත්මික ජීවිතයට භාවනාවට එන්න පුළුවන් මට හුඟක් කියලා වාඩිලා ඉන්න පුළුවන් අනිත් පැත්තේ පමණ වෙලාවට නැත්තම් මට බෑ වාඩි වෙලා ඉන්න අනිත් පැයට පුළුවන්. මේ ඕනම තැනකට එන්න පුළුවන්. දැන් පරිස්සම් වෙන්න. ඒ විස බීජයට ඉඩ දෙන්න එපා තමන්ව ආසාදනය කරන්න. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ ආසාදනයට ලක් කරන්න ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් දැන් අපිට යන්න වෙන්නේ වෙන පාරක. ඊට පස්සේ මානෙ සන්තෝෂ කරන්න තමයි දන් දෙන්නේ. මානෙ සන්තෝෂ කරන්න තමයි සිල් රකින්නේ. මානිය වැඩි කරගන්න තමයි භාවනා කරන්නේ. බණ අහන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. කොයිද? අතර බලන්න ආයෙත් සිවුම් විදිහට මමත්වයේ පෝෂණය වෙනවා. ආර්ථික වටිනාකම එතකොට කලාකාරීත්වයට දෙකේ කලාත්මක බව විද්‍යාත්මක දර්ශකයේ විද්‍යාත්මක පසුබිම වශයෙන් දකින්න පුළුවන්. ඒකලම තමයි අපිට මේ ඇලෙම් දෙකම සහ අන්තර්ගත තියෙන්නේ. එහෙම නැතුව දේවල් දිහා බැලීමේ කෙනෙකුට තියෙනවා නේද? ඒක මතකයි. බලන විදිහටයි පේන්නේ. එනිසා ඒ විද්‍යාඥයෙකුට පේන දේ නෙමේ කලාකරුවෙකුට පේන්නේ. ඒ දෙන්නටම පේන දේ නෙමේ ව්‍යාපාරිකයෙකුට පේන්නේ. ඒ තුන් දෙනාටම පේන විදිහට නෙමේ සමහර විට සාමාන්‍ය කෙනෙකුට පේන්නේ. එතකොට මේ එනිසා අපිට පේන්නේ එකම ලෝකයක් නෙමෙයි. ඒ වෙනස්. අපි බලන ඇහින් අපිට පෙන්නනවා ලෝකයක්. ඒ ලෝකය අපි බලන ඇහැටයි පේන්නේ. වෙන ඇහැකින් බැලුවොත් වෙනම ලෝකයක්. දැන් බලන්න පුළුවන් ඇස් වර්ග ගණනාවක් තියෙනවා. දැන් ඔබතුමා කියපු විදිහට කලාත්මක හැකින් බලන්න පුළුවන් ආර්ථික මේ හැකින් විද්‍යාත්මක හැකින් පාරිසරික හැකින් ඒ විවිධ ආකාරයෙන් බලන්න පුළුවන්. එහෙම ඇස් වර්ග ගොඩාක් තියෙනවා. ඒ බලන බලන ඇට විද්‍යාත්මක හැකින් බැලුවොත් විද්‍යාව පේනවා, කලාත්මක හැකින් බැලුවොත් කලාව පේනවා. ව්‍යාපාරික හැකින් බැලුවොත් මුදල් පේනවා. නමුත් එහෙම ඒ බලන පැත්තේ Tamanට ඕනේ දේ පේනතර මලක් නෙමෙයි කවුරු කිසි කෙනෙක් මල දකින්නේ මලක් පේන්නේ නැහැ කාටවත්. හැබැයි එයා හිතනවා අපි දැක්කා කියලා. අපි මේ රෝස මලක් දැක්ක, ඉන්දුරියම් මලක් දැක්ක, නෙළුම් මලක් දැක්ක කියලා හිතනවා. නමුත් ඇත්තටම එහෙම එකක් දැකලා නැහැ. දැකලා තියෙන්නේ එක්කෙනෙක් මුදල් එක්කෙනෙක් විද්‍යාත්මක මොනවා හරි න්‍යායක් විශ්ලේෂණයක් තව කෙනෙක් කලාකෘතියක් දැකලා තියෙනවා. එතකොට මේ ඒ එහෙම බැලුවට කමක් නැහැ. හැබැයි ධර්මාවබෝධයක් වෙන්නේ නැහැ. අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ධර්මාවබෝධය ලැබෙන්නේ නැහැ කලාත්මකයෙන් බැලුවා කියලා. විද්‍යාත්මකයෙන් බැලුවා කියලා ධර්මාවබෝධයක් ලැබෙන්නේ නැහැ. වෙන දැනුමක් ලැබෙයි. ව්‍යාපාරික හැකින් බැලුවොත් මුදල් ලැබෙයි. ලැබෙනවා නම් ලැබෙන්නේ මුදල්. අවබෝධයක් නෙමෙයි. අවබෝධය ලබන්නට නම් ධම්මයෙන් බලන්නට ඕනේ. ධම්මචක්කු. ධම්මය. ධම්මයෙන් බලන්න. ඒ නිසා දැන් ඔන්න වැදගත් කාරණයක් කුමක්ද අපි අර චරිත ගැන කතා කරන්නේ එක එක චරිතවල අපිට ජීවත් වෙන්න වෙනවා කියලා. එහෙම ජීවත් වෙන්න වුණාට ධර්මයේදී ඒ කියන්නේ බණ අහනකොට භාවනා කරනකොට ධර්ම සාකච්ඡා කරන විට සා ධර්මයේ මෙනෙහි කරනකොට අර චරිත ටික ඔක්කොම අත්හැරලා දාන්න. ඒ චරිතය තුළ හිටියොත් ධර්මයක් අවබෝධ වෙන්නේ නැහැ. අපි එතනින් ගන්නේ හැම හිතියොත් ගන්නේ ඒ චරිතය ඕනෙට. මේ ධර්මයෙන් අපි ගන්න හදන්නේ මේ ඒ අපි ඉන්න චරිතයට මොකද්ද ගන්න පුළුවන් උදව්ව කියලා. ඒ විද්‍යාත්මක හැකින් බණ ඇහුවොත් එහෙම බණ පොතක් කියවුවොත් බුද්ධ දේශනාවක් කියවුවොත් ඒ විද්‍යාත්මක කෝණයෙන් බැලුවොත් එයාට විද්‍යාවට එයාගේ විද්‍යාවට හේතු කරගන්න පුළුවන් මොනවද කියන එකයි එයා ගන්න. Tamanට නෙමෙයි විද්‍යාවට. ඒකේ විද්‍යාව පෝෂණය වෙනවා. නැත්නම් Taman පෝෂණය වෙන්නේ කලාත්මක හැකින් කලාකරුවෙක්ගේ හැකින් බුදුදහම බැලුවොත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා මධ්‍යහා බැලුවොත් ඒ කවි සිතිවිල්ලක් එන්න පුළුවන් ගීතයක් එන්න පුළුවන් මොකක් හරි අලුත් වන්නමක් එන්න පුළුවන් එහෙම මොනවා හරි වෙන්න පුළුවන් ඒකෙන් කලාව පෝෂණය වෙයි හැබැයි පුද්ගලයා පෝෂණය වෙන්නේ ආර්ථිකයේ දියුණු වෙයි පුද්ගලයා පිළිහෙනවා ඒ තමයි හැමදේම ඒ විෂයන් පෝෂණය වුණා පුද්ගලයා පිළිහුණා එන්ට්‍රෙන්ට් වෙලා තියෙන එකනේ විෂයන් පෝෂණය වෙනවා විෂයන් බොහොම පොහොසත් වෙනවා හැම විෂයක්ම අද වෙනකොට. ඊටාම පොහොසත්. නමුත් මිනිස්සයා පිළිතුර. ඒ නිසා සැබවින්ම කෙනෙකුට අවශ්‍ය නම් ධර්මයේ පිහිටකොට ජීවත් වෙන්න තමන් වෙන්න අර චරිතය එතෙන්ට ඕන නැති චරිත ටික අතහැරලා දාන්න කියලා දහම් ඇහිම් බලන්න. දහම් ඇහිම්. එතන මේ දහම් ඇහැ වැහිලා තියෙන්නේ අර චරිත නිසා. ද චරිතයකට අවශ්‍ය වේශ නිරූපණයක් තියෙනවනේ. ඒතර වෙස් මූණක් තියෙනවා. ධම්ම කෙනෙක් කියන්නේ වෙස් මූණක්. ඒක කාරුණික වෙස් මූණක් වෙන්න පුළුවන්. දයාන්විත වෙස්මුණක් වෙන්න පුළුවන් කියන්නේ හැබැයි ඒක වෙස්මුණක්. තාත්තා කෙනෙක් කියන්නේ ඒ වෙලාවට කියන වෙස්මුණ. ඒතර ඒ වෙස්මුණ දාගෙන නෙමෙයි කාර්යාලයේ ඉන්නේ. ඒතර වෙනම වෙස්මුණක්. එතන ප්‍රධානියෙක් නම් වෙනම ප්‍රධානියෙක්ගේ වෙස්මුණක්. ඒ අම්ම කෙනෙක්ගේ වෙස්මුණ දාගෙන ඉන්න බෑ කාර්යාලයේ. ඒ චරිතයට වෙනම වේශන රූපණය. එතකොට අපි පන්සලකට ගියාම ඒක වෙස්මුණක්වත් දාන්න ඉතපෑ එතන බොහොම ප්‍රශාන්ත උපාසක වෙස්මුණක් උපාසිකා වෙස්මුණක් එහෙම වෙස්මුණ. ඒතර මේ හැම එකකම අපි ඒ ජීවිතේ චරිතයක ජීවත් වෙනවා කියන්නේ ඒ චරිතයේ වේශ නිරූපණයක් තියෙන අපි මේක දැනගෙන කරනවා නෙමෙයි. දැනගෙනත් කරනවා නොදැනගෙනත් වෙනවා. දැන් මේ විදිහට අපි දැන් බලන විදිහට වෙස්මුණු කීයක් අපි එක දවසක් ඇතුලේ දාගන්නවද කියලා වැටෙනවද කියලා එතකොට එක වෙස්මුණක් ගලවන්න ගලවල අනිත් වෙස්මුණ දාගන්න වෙලාවක් නෑ අපිට අපි ඒක සිහියෙන් නෙමෙයි කරන්නේ නිසා එක වෙස්මුණක් උඩට තව වෙස්මුණක් දාන්න ඒ වෙස්මුණ උඩට තව වෙස්මුණක් දාගන්න දැන් මේ විදිහට වෙස්මුහුණුම ගොඩක් මම කියලා කියන්නේ වෙස් මූණ කොටකට. සැබෑ මූණ කුමක්ද කියන ප්‍රශ්නෙම නිර්ර්ථක ප්‍රශ්න. ඒක හොයා ඒකට උත්තරයක් හොයාගන්න බෑ. මොකද ගලවන්න ගලවන්න ඊළඟට පහළ වෙන්නේ තව වෙස් මූණක්. සැබෑ මූණක් නෙමෙයි. ඒක තමයි ප්‍රශ්නේ. ඇත්තටම සැබෑ මූණක් තියනවාද? ඒ තිබුණේ කවද්ද? තිබුණා කියන්නේ එහෙනම් කවද්ද ඒක තිබුණේ? ඉපදුණු ගමන් මව කුසේ ඉන්නකොටද මව කුසේ පිළිඳගත්ත වෙලාවෙත් මේ එකකටවත් උත්තර නැහැ. ඒතර සැබෑ මුහුණක් ගැන අපිට හිතන්නවත් බෑ මේ වෙස් මුහුණ ගොඩින්. ඒතර වෙස් මුහුණ කීයකට නම් මේ දහම් නැහැ වැහිලාද? දැන් වෙස් මුහුණ වල ඇස්වලින් අපි ලෝකේ දිහා බලන දහම් නැහැ නෙමෙයි නේතර ඒ වැහිලා. ඒ නිසා නිදහස් වෙන්න ඒ එක්කෙනෙක්වත් නෙමෙයි තමන්. තමන් කවුද කියන එක දන්නේ නමුත් තමන් කියන්නේ ඒක විශ්මූණකටවත් නෙමෙයි කියන තැනට ආවනම් යටි. විශ්මූණ කීයක් තියනවාද ඒව ගණන් කර කර කොහොම ගලව ගලව ඒකට වෙලාවක් නැහැ. ඒකට මේ සංසාරේ තරම්ම කාලයක් ඉන්න වෙයි. එහෙම නෙමෙයි. මේ එකක්වත් මම නෙමෙයි. මම කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. හැබැයි මම නෙමෙයි කියන තැනට අපිට එන්න පුළුවන්. මම නෙමෙයි. එතකොට අපි යමක් දිහා බලනකොට අපිට බලන්න පුළුවන් මේ බලන්නේ කවුරු විදිහටද? කලාකරුවෙක් විදිහට බලන්නේ ඔය කලාකරුවෙක් විදිහට කමක් නැහැ. හැබැයි මම ඒ කලාකරුවා නෙමෙයි. කියලා ඒ ඇහින් අයින් වෙන්න. ඒ කෝණයෙන් බලන්න එපා. ඒක අත්හැරලා එතකොට ව්‍යාපාරිකයෙක් විදියට නම් බලන්නේ මේක මුලකයක් කරගන්න පුළුවන්. තව මේවා පැල කරලා තව බෝ කරලා. ඒකත් අත්හැරලා දාන්න තේසිතිවිල්ල. ඒ අහිනුත් අයින් වෙන්න. විද්‍යාත්මක හිම් බලනවා නම් කමක් නෑ හඳුනන්නේ. ඒකත් අත්හැරලා මේ මාත්‍රීම තුල අන්න තියෙන දේ තේින්න පටන් ගන්නවා. එකින් එක අත්තරින්ට අත්තරින්ට යථා ස්වභාවය හොඳට තේින්න පටන් ගන්නවා. ලස්සනක් තියෙනවා ලස්සනක් පේනවා. පිපෙන බව නම් පිපෙන බව පේනවා, පර වෙනවා නම් පර වෙන බව පේනවා. මේ හැම දෙයක්ම පේනවා. එතන මේ දහම් නැහැ කියන එක අපිට තිබුණට අපි ඒක වහගෙන ඉන්නේ. අපි බලන්නේ වෙනත් ඇස් වලින් ධම්මයෙන් නෙමෙයි බලන්නේ. නිින්දේ ඉන්නේ ඒ නිසා තමයි නිින්ද ඉන්නවා කියන්නේ. නිින්ද ඉන්නකොට ඇස් වැහිලා නින්නේ. ඒතර මේ ධම්මහැ වැහිලා තියෙන්නේ අපි ඉන්නේ ආධ්‍යාත්මික නිින්දක නිසා. අපි වෙනත් අවධිවීම් වල ඉන්නවා ආර්ථික පැත්තෙන් අපි අවදි වෙලා ඉන්නවා වෙන්න පුළුවන් විද්‍යාත්මක පැත්තෙන් අපි අවදි වෙලා කලාත්මක පැත්තෙන් අවදි වෙලා ඒ ඒ හැම පැත්තකින්ම අවදි වෙලා ඉන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික වශයෙන් නිදාගෙන ඉන්න නිසා මේ ධම්ම ණය වැටිලා. අනිත්‍ය සැරිලා. ඒ හැම කරන එක පොදු දෙයක් තියෙනවා. ඒ ආර්ථික ව්‍යාපාරික ඇහැයි විද්‍යාත්මක ඇහැයි කලාත්මක ඇහැයි මේ හැමෝම අතර පරස්පර තියෙන බොහෝ නමුත් පොදු එකඟතාවයක් තියෙනවා මොකද්ද? සදාකාලිකත්වයේ පිළිබඳ. මේ මොන ඇහින් බැලුවත් සදාකාලික වූ යමක් පිළිබඳවයි බලන්නේ. ඒ හැම ඇහක්ම පෙන්වන්නේ සදාකාලිකත්වයට. කලාත්මක ඇහින් බැලුවත් විද්‍යාත්මක හිම් බැලුවත් එහෙමයි. ඒතර ධම්ම හැ විතරයි කියන්නේ ධම්මයෙන් බැලුවොත් විතරයි පේන්නේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් පවතිනවද ඒ කියන්නේ ඇති වුණාද යම් කිංචි සමුදය ධම්මං හටගත්තද ඉපදුනාද එකතු වුණාද සබ්බන්තං ඒ සියල්ලම නිරෝධ ධම්මන්ති. නිරුද්ධ වීමේ ස්වභාවයෙන් දිත්තයි නිරුද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ ඇහින් බලනකොට පේන්නේ ඒ ස්වභාවය ඒ ඒක ඇතුලේ කලාවක් තියෙනවා. මේ ඇතිව නැතිව යන කලාව දකින්න. පවතින කලාව නෙමෙයි. ඇතිව නැතිව යන කලාව දකින්න. ඉපදෙන මියන විද්‍යාව ඒ ඒ විද්‍යාවය දකින්න. ඒක වෙනම විද්‍යාවක් වෙනම කලාවක්. එනිසා මොන ඇහිම් බැලුවත් කමක් නැහැ. ඕනෑම දෙයක් දිහා ඒ හැම හැකින්ම බලලා අවසානයේ ධම්ම 60ක් ඉඩ දෙන්න ඒ දේ දකින්න. ඒ අනිත් සියලුම ඇස්වලින් බලලා ඉවර කරන්න එපා. ඔබ දකින්න ඕනෑම දෙයක්, ඔබ අහන ඕනෑම දෙයක්, ඔබ රස විඳින ඕනෑම දෙයක්, සහ ඔබ විඳින ඕනෑම දෙයක්. ඕනෑම හැකින් බලලා, සියලුම ඇස්වලින් බලලා අවසානයේ ධම්ම ඇහිලුම් බලන්න. ඒ වහලම තව තියාගන්න එපා. ඒ හැමතෙක් කරන්න එපා. ඕනෑම දෙයක් දිහා ධර්මානුකූලව බලන්න. මේක ධර්මානුකූලව බැලුවොත් කොහොමද පේන්නේ? එහෙම බලන්න. එක මොහොතකට හරි බලන්න. හැම දෙයක් දිහාම එහෙම බලන්න. Taman දිහාත් බලන්න, අනුන් දිහාත් බලන්න, Tamanගේ දේවල් දිහාත් බලන්න, අනුන්ගේ දේවල් දිහාත් බලන්න. සුද්ධි දේශනාව සම්බන්ධයෙන් මේ ප්‍රකාශ හොඳ පදනමක් තියෙනවා කියලා. පොත පදනමකමක සීලයක වැදගත්කම සිදුක අවශ්‍ය වෙනනේ කියන්නේ සීලයක පීඩන නැතුව අපිට භාවනාවක සාර්ථකත්වය කියන හිතන්න පුළුවන්. ඔව් ඒ සීමද සීලයක් කියන්නේ ශක්තිමත් සීලයක්. එතකොට ඒ ශක්තිමත් සීලය පිළිගන්නේ ඒ සීලය පිළිබඳ අවබෝධයක් තියනවා නම් විතරයි. කියන හොඳ නරක පිළිබඳ සදාචාරයේ පිළිබඳ හරි වැරද්ද පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් නැත්තම් ශක්තිමත් සීලයක් හදාගන්න බෑ. සීලේ ශක්තිමත් වෙන්නේ ඒ චාරිත්‍රයක් වෙනවා එහෙම. කෙනෙකුට බොරුණු කියන්න පුළුවන්. හැබැයි ඒක චාරිත්‍රයක් විදියට. එයා බොරුණු කියන්නේ අවබෝධයෙන් නෙමෙයි. බොරුව මොකද්ද ඇත්ත මොකද්ද කියන අවබෝධය නෑ. බොරු කිව්වොත් මොකද වෙන්නේ? ඇත්ත කිව්වොත් මොකද වෙන්නේ? ඒ ගැන අවබෝධයක් නෑ. එතකොට එහෙම අනවබෝධයෙන් කෙනෙක් සීලයක ඉන්නවද ඒක පිළිහිටියා වෙන්නේ නැහැ. ඒක චාරිත්‍රයක් වෙන්නේ. ඒ නිසා තමයි ඔය මේ දැන් මේ භාවනාවට සීලය ඕනේ කියලා බොහොම ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපිනිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජඨං කියලා දේවතාවුන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේ මුණ ගැහිලා ආපු ඇසූ ප්‍රශ්නයකට බුදුරජාන් වහන්සේ දුන්නු පිළිතුර. අපේ ප්‍රශ්නේ මේ අපි කවුරුත් දන්න ප්‍රශ්නයන්නේ එතනත් ගැට මෙතනත් ගැට ඇතුළෙත් ගැට පිටත් ගැට අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතං ප්‍රජා තන්තං ගෝතම කුච්චාමි කොහොයි මං විජිතේ ජටං ඇතුළෙත් ගැටලු පිටත් ගැටලු ගැටලු වලින් ගැටලු වලට ගිහිලා මේක ගැටයක් ගියාකට ගියාම තවත් ගැට වැටෙනවා ලියනවා වෙනුවට අන්තෝ ජටා බහි ජටා ජටායි ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි ගෞතමයන් වහන්සේගෙන් විමසනවා කෝ ඉමං විචතේ කවුද මේ ගැටලු විසඳන්නේ කවුද මේ ගැට ලියන්නේ කියලා ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ ඒ වගේම ගාථාවකින් ඒ පිළිතුරක් දුන්නා ඒ පිළිතුර තමයි මේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආදාපි නිපකෝ බික්ඛු සෝයිමං විජිතේ ජටං එතන මේ ගැටලුව මේක විසඳන්නේ භික්ෂුව කෙබඳු කෙනෙක්ද කෙබඳු භික්ෂුවක්ද සීලේ පතිත්තාය සීලේ පිහිටි සීලේ පිහිටලා චිත්තං පඤ්ඤාච භාවය සිතයි ප්‍රඥාවයි දෙක දියුණු කරන නැත්නම් සමාධියයි ප්‍රඥාවයි දියුණු කරන සීලේ පිහිටා සමාධිය සහ ප්‍රඥාව දියුණු කරන කෙලෙස් වලට යටනවන අල්පේච්ඡ ජීවිතයක් ගත කරන දක්ෂෝ දැනට සුදුසු නුවණින් යුක්ත වූ නිපකෝ ස්ථානෝචිත ප්‍රඥාව තියෙන කෙනයි මේ ගැටලුව විසඳන්නේ. එහෙම කිව්වහම ඔන්න සීලේ පීඩන්ට ඕනේ කියන එක පැහැදිලි. හැබැයි ඊට කලින් තව වචනයක් කියනවා නරෝ සපඤ්ඤෝ මේ සීලේ පීඩන්නේ කවුද? ප්‍රඥාවන්ත මිනිසෙක්. ප්‍රඥාවන්ත මිනිසෙකු නරෝ සපන් නරෝ කියන්නේ නරේ මිනිසෙක්. සපඤ්ඤෝ ප්‍රඥාවෙන් යුක්ත වූ පුද්ගලයෙකු සීලයේ පිහිටා සමාධියත් ප්‍රඥාවත් දියුණු කරගෙන අල්පේච්ඡ ජීවිතයකට පැමිණ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව නිර්වෘල්ව ජීවත් වෙනවා නැත්නම් ගැටලු ලියාගෙන ජීවත් වෙනවා. ඒතර මුල් වෙන්නේ සීලය නෙමෙයි ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් තොරව සීලයක් සීලයක් වෙන්නේ නැහැ. ඒ රිචුවල් එකක් එතකොට. සීලයයි අපිට භාවනා කරන්න වායුනාම කියන්නේ වෛරය වගේ දේවල් හිතට පහළ වීමයි අපිට දුක් සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ සිල්වත් නැතිනම් ඒ වගේ දේවල් වෛරය කරන්නේ නැත්නම් තරහ වගේ දේවල් හිතේ ඒ දෙක අතර නම් එහෙම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ සීලයයි වෛරය අතර සම්බන්ධයක් නැහැ. වෛරය කියන්නේ චෛතසිකයක් නේ. වෛරය කියන්නේ මනෝ කර්මයක්. හිතින් කරන කර්මයක් වෛර කර කර. ඒක අපි කෙනෙකුට බයිනවා නම් ඒක ඔන්න වචී කර්මයක් වෙනවා. එතකොට ඒක දුස්සීල. ඒ වචනෙන් අපි පරස වචන කියවනේ. පරස වචන හරි කේලම් හරි කියවනේ තරයි. එතකොට සිල්පද කැඩුණා. නැත්තම් දුස්සීල වුණා. එහෙම කිව්වේ නැත්තම් සීලේට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි ගැහුවා කියන කාටද? එතකොටත් ඒක ඔන්න ශික්ෂාපද කැඩීමක් වෙනවා. දුස්සීල වීමක්, හිංසා කිරීමක් වෙනවා. එතකොට එහෙම ගියේ නැත්තම් කියන්නේ බැලගත්තෙත් නැත්තම් කේලම් කීවෙත් නැත්තම් කෙනෙක්ගේ හිතක් තෑරෙන විදිහට පපුවට වදින විදිහට උල් අනින විදිහට කතා කරෙත් නැත්තම් කෙනෙක් දෙදෙනෙක් අතර තියෙන සමගිය නැති වෙන විදිහට උපදුප කීවෙත් නැත්තම් ගතු කීවෙත් නැත්තම් ඒතර වචනයෙන් අපි සිල්වත් වෙ හිටියා වචනයෙන් සිල්වත් කියන්නේ වචනයෙන් අපි දුස්සීල උනේ නැහැ. ඇත්තට ගහගන්න මරාගන්න ගියෙත් නැත්නම් අපි කායිකවත් දුස්සීල උනේ නැහැ. එතන ඒ පැත්තෙන් නම් සීලයට සම්බන්ධයක් නැහැ. හැබැයි අපිට කෙනෙක්ගේ හොඳක් කියන්න පුළුවන්කම තියෙද්දි කියන්නේ නැහැ කියන්නේ තරහ නිසා. තව කෙනෙක් ගැන කතා කරනවා. ඉතින් එයාගේ අනිත් අය හොඳ කියලා. අපි කියන්නේ නැහැ. අපිට කියන්න පුළුවන්. කියන්නේ නැහැ මොකද අපි ඇත්ත එක තරහයි. ඒතර නොකියලා ඉන්නවා. ඒතර කිව යුතු සත්‍යයක් කිව යුතු තැනදී අපි නොකියලා ඉන්නේ තරහ නිසා නම්. එතකොට ඒක වචනයෙන් රකින්න ඕනේ සීලය සම්පූර්ණ රැක වෙන්නේ නැහැ. දැන් සීලේ දෙපැත්තක් තියෙනවනේ. නොකිය යුතු දේවල් නොකියන්නත් කිව යුතු දේ කියන්නත් මේ දෙකම සීලය. දැන් බොරු නොකීම මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ බොරු නොකීම විතරක් නෙමෙයි සත්‍ය කීමත් ඒකට ඇතුළත්. ඒ ශික්ෂාපදවලට ඒ ටික ඔක්කොම තියෙනවා. පාණාතිපාතා ශික්ෂාපදේ ගත්තත් එහෙමයි ඒ හිංසා නොකිරීම ප්‍රාණඝාතය නොකිරීම විතරක් නෙමෙයි නොකිරූ පමණින් මේ ශික්ෂාපදේ සම්පූර්ණ වෙන්නේ නැහැ. කළ යුතු දෙයක් තියෙනවා. නොකළ යුතු දේ මොකක්ද? පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නීත දණ්ඩෝ නීත සත්ත්වෝ ඒ ටික නොකළ යුතු දේවල්. මොනවද? පාණාතිපාතා පාණාතිපාතා පටිවිරතෝ පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ. ප්‍රාණඝාතේ අත්හැරලම දාන්න. ඒක තියාගත්තම එපා. ඒ සම්පූර්ණයෙන් වෙන් වෙන්න. නිහිත දණ්ඩෝ නිහිත සත්තු අව්‍යායද පාවිච්චි කරන්න එපා දඬු මුකුරු ගල් කැටි ඒව මොනවත් පාවිච්චි කරන්න යන්න එපා. ඒවත් අත්හැරලා දාන්න. ඊළඟ කල යුතු දෙයක් තියෙනවා. ලැජ්ජී හිංසා කිරීම කෙරේ ලැජ්ජා වෙන්න. දයාපන්නෝ දයාවෙන් යුක්ත වෙන්න. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලුම ප්‍රාණීන් කෙරෙහි හිතවත් සහ ඒ අයට ඇතිවෙන වේදනා පිළිබඳ සංවේදීව ජීවත් වෙන්න. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. ඒතර පාණාතිපාතා ශික්ෂා පදේ සම්පූර්ණා කියන්නේ මේ සියල්ලම තියෙනවා. ඝාතනය හිංසාව නොකිරීමෙන්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි හිංසා නොකිරීමෙන් ලොකු සේවයක් වෙනවා. ඒකෙන් තමයි ලොකුම සේවය වෙන්නේ. ඒකම අපි හිතවත් දයාවෙන් යුක්තව උදව් උපකාර කරමින් ඉන්න ඕනේ. අතර හොරකම් කිරීමටත් ඒ විදිහටම තියෙනවා. අතර බොරු කීමත් එහෙමයි. බොරු කීමෙන් වැළකීම විතරක් මේ සත්‍යය හොඳට අවබෝධ කරගෙන සත්‍ය කතා කරන්නේ. සමාජ අපි සත්‍ය කතා නොකරනවා වෙන්න පුළුවන් තරහ නිසා. එතෙන්දී සීලයට බලපාන මේ වෛරය අපේ හිතේ තියාගෙන සිටීම අපිට අංග සම්පූර්ණ සීලයක් රකින්න බාධාවක් වෙනවා. මානසිකවත් කර්මයක්. එතකොට සමාධිය ඇති වෙන්නේ නැහැ අපි භාවනා කරනකොට. ඒ සිතිවිලි එනවා, ඒවත් එක්ක අපි ගැටෙනවා. රුස්සන්නේ නැහැ. ඒතර ව්‍යාපාදේ නීවරණයක්. සමාධියක් එන්නේ නැහැ. ඉතින් මේ සියලුම ආදීනව දැකලා අපිට පුළුවන් උත්සාහයක් කරන්න ඒ වෛරේ නැත්තේ ඒ වෛරේ තියෙන ආදීනව දැකලා වෛරේ තියෙන විපාක දැකලා Tamanට තියෙන විපාක දැකලා වෙන කාටවත් නෙමෙයි Tamanට තියෙන විපාක ආධ්‍යාත්මික ජීවිතේට කායික සෞඛ්‍යයට මෙලොව ජීවිතයට පරලොව ජීවිතයට මේකකටවත් හොඳක් වෙන්නේ නැහැ දැකලා අපිට පුළුවන් උත්සාහ කරන්න ඒ සිතිවිල්ල අත්හැරලා වෛරය කියන්නේ සිටිවිල්ල. රාත්‍රින්ට ඕනේ ඒ සිටිවිල්ලට පෝර දාන්න පුළුවන් වුණා. මතක් වුණාම පෝර දාලා වතුර දාලා වවා ගන්න පුළුවන්. ඒතර තමන් වෛරේ ගොවියෙක් වටපත් වෙන්න පුළුවන්. වෛරේ වගා කරන ගොවියෙක්. හැබැයි ඒක අත්සන්න නෙලා ගන්න වෙන්නේ තමයි. ඒ අත්සන්න අමෘතේ නෙවෙයි වස Tamanට මනුභව කරන්න ඕන අපිටමයි වෙන කාටවත් නෙවෙයි ඒ නිසා Taman වගා කරන්නේ කුමන සිටිවිලිද පැල කරගන්නේ කුමන සිටිවිලිද වතුර පෝර දාන්නේ මොන සිටිවිලි වලටද උදුරා දමන්නේ මොන සිටිවිලිද දැනගන්න. දැනගෙන පළකල යුතු සිටිවිලි පළ කරන්න. පළ නොකල යුතු සිටිවිලි පළ නොකර ඉන්න. නොදැනුවත් හරි පළ කරපු සිටිවිලි තියෙනවා නම් උදුරලා දාන්න. පළ කරගෙන වගා කරගත යුතු සිටිවිලි වලට පෝර දාන්න, වතුර දාන්න, බලාගන්න. ලස්සන හිතක්. බොහොම ලස්සන හිතක්. හිත ලස්සන නම් මේ එළිය ලස්සන මොනවා වුණත් එකයි. දැන් හිත හිතේ ලස්සනක් නැති නිසායි අපි මෙච්චරම බාහිර ලෝකයේ ලස්සනට වියදම් කරන්නේ හොය හොය යන්නේ නැහැ කියලා දුක් වෙන්නේ ගැටෙන්නේ අභ්‍යන්තර උද්‍යානයේ අවලස්සන නිසා. ඒතර ආධ්‍යාත්මික උද්‍යානයේ ලස්සන නම් පියකරුණං සුන්දරණං බාහිර ලෝකයේ ලස්සනකට ඉච්චර වහල් වෙන්නේ නැහැ. හොඳයි කල්යාණ මිත්‍රවරුනි මේ පිටන ප්‍රමාණවත් කියලා අද පොය දවසට කතා කරන්න පුළුවන් ඊටව මෙනෙහි කරත්තක් පිළිවන් මෙනෙහි කරන්ට කරන්ට වඩ වඩාත් පැහැදිලි වෙන දෙයක් ওই ධර්මයේ කියන්නේ වඩ වඩාත් निराවරණය වෙන දෙයක් අනාවරණය වෙන දෙයක් ඒ නිසා මෙනෙහි කරන්න දහම මෙනෙහි කරන්නට පුහුණු වෙන්න පොත් අවශ්‍ය නැහැ Taman ගැනම මෙනෙහි කරලා බලන්න හිතෙන්නේ මොනවද ඒ මේ හිතෙන්නේ එහෙම හැම වෙලේම හිතෙනවද නොහිතෙන වෙලාවල් තියෙනවද මේ විදිහට තමන් ගැනම විමසිලිමත් පරිශ්‍රණයක් කරන්න ආත්ම පරීක්ෂණය විපස්සනා කියන්නේ තමන් ගැන පරීක්ෂා කරන හොඳයි අප බොහෝ දෙනෙක් අද සිට සමහරට ඊයේ සිට මේ භාවනාමය ව්‍යායාමයේ යෙදුණා. ඒ වද නෙමේ පටන් ගත්තේ හැමදෙනාම නමුත් වඩාත් එහි ගැඹුරට යන්නට ස්ථාවර කරගන්නට මේ පොහොදා උදව් කරගත්ත මේ සාමූහික ව්‍යායාමයේ පිළිසිල් සමාදන් වෙන්න ඇති භාවනා කරන්නට ඇති පෞද්ගලිකවත් සාමූහිකවත් බණහන්ට ඇති මෙනෙහි කරන්නට ඇති සාකච්ඡා කරන්නට ඇති ඒතර මේ සියල්ල තුළින්ම අපිට අපි ගැන අවබෝධයක් ලැබෙනවා වෙන මොනවත් ගැන නෙමෙයි අපිට අපි ගැනම අවබෝධයක් ලැබුණා අපි අපි ගැන ඉගෙන ගන්න පටන් ගත්තා එයයි වටින්නේ එයයි ඉතිරි වෙන දැනුම එයයි ජීවිතයට ප්‍රයෝජනවත්ම වෙන දැනුම ඒ ගැන අපිට කොහොමද සතුටුයි අමුතුවෙන් සතුට වෙන්න දෙයක් නෑ නමුත් හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා ඒ ප්‍රසාදය ඇති වුණු තැනින්ම අපි කෘතවේදීත්වය ඇති කරගමු මේ බඳු පොයදා වැඩසටහනකට දානමය අංශයෙන් අපට අනුග්‍රහය දැක්වූ පින්නතුන් කෙරෙහි ඊයේ ගිලම්පස සහ උදේ දානයේ සුපරදු පරිදි කල්යාණ මිත්‍ර හිතවත් බණ්ඩාරනායක මහත්මයා බොහොම ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයෙන් ආදරයෙන් ගෞරවයෙන් අප අප හැම දිනාටම පිරිනමන්නේ ඒ යෝපින් වලට උදව් වෙලා ආර්ථික පැත්තෙන් කරන්නේ මේ ශ්‍රමී කාලේ ඒ වගේම දහවල් දානීය පිරිනැමූ ඒ පින්වතුන්ටත් පුණ්‍යානුමෝදනා කරමු හදවතින්ම අපට දැක්වූ අනුග්‍රහය වෙනුවෙන් ඒතර එතුමන්ලාටත් එතුමියන්ලාටත් ඔබ හැම දිනාටම මේ ධම් මගෙහි පියවරෙන් පියවර ඉදිරියට යන්නට අවශ්‍ය කායික නිරෝගීතාවය අවශ්‍ය මානසික නිරෝගීතාවය කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ විවේකය මේ සියලුම පුණ්‍ය කර්ම සහ කුසල කර්ම වලින් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ පොහොර ගාමයට ස්ථාන අවසන් කරනවා